දේශනා කරන්න ඉච්ච වටනා සූත්‍රයක් මේ සූත්‍රයේ ඉදිරින් තියාගෙනයි අපි මේ වැඩමුළුවේ ධර්ම දේශනා මාලා පවත්වාගෙන ඉන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම ඉස්සරහින් තියාගත්තේ මේ සම්මා සංකප්ප කියන වචනයයි. එහෙම නැත්නම් සංකප්ප කියන වචනය සම්මා කියන විශේෂණ පදය යොදලා නැත්නම් මිච්ඡා කියන විශේෂණ පදය යොදලා සම්මා සංකප්ප විච්ඡා සංකප්ප ගැළපීමයි අපි උත්සාහ කළේ. ඉතින් ඒ අනුව මේ දෙකේ මිච්ඡා සංකප්ප ප්‍රහාණය පිණිස සම්මා සංකප්පය උදව් කරගෙන ඒ ඉදිරිපත් වෙන නැත්නම් වාසියට තමයි ළඟට ගත්තා වූ සම්මා සංකප්පය ලෞකික පැත්තේ ඉඳලා ලෝකෝත්තර පැත්තට දියුණු වෙන අවස්ථාවේදී ඒ සම්මා සංකප්පය ඒ පුද්ගලයා භාවනා කරන පුද්ගලයාත් නොහිතන මට්ටමේ ඊටාම ගැඹුරක ලොකු සුද්ධියක් ලොකු පාරිශුද්ධියක් ලබා දෙනවා ඒ නිසා සම්මා සංකප්පය ඇතිතාක් මිච්ඡා සංකප්ප ජරා ජීර්ණ තත්වයටපත් කරනවා ඒකට තනක් නැති තත්වයටපත් කරනවා කියන වචනයයි ਸਰුවචන්සේ සඳහන් කරන්නේ එතකොට මිච්ඡා සංකප්ප නිසා මේ තාක්කල් සංසාරේ දැන හෝ නොදැන සම්පජානවෝ අසම්පජානව සිදුවීමින් පැවතිච්ච විශාල පාපක අකුසල ධර්ම රාශියක් එතනින් පස්සේ මුලින් මේ මුල කැපිලා යනවා එහෙම නැත්නම් මුලින් දොරා දැමීමක් සිදු වෙනවා ති රාජරාවටපත් වෙන්න පටන් ගන්නවා ඒක මිච්ඡා සංකල්පවල මේ නිජීරණතාවය සිදු වෙන අතර සම්මා සංකප්ප ඇතිවීම නිසා මුල් බැස ගැසීම නිසා ඒ යෝගාවචරයගේ බොහෝ කුසල ධර්ම පිරිච්චි தත්වෙට අංග සම්පූර්ණ தත්වෙට පරිපූර්ණත්වයකටපත් වෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒ යෝගාවචරයට ඒ මිච්ඡා සංකල්ප ප්‍රහාණයෙන් සම්මා සංකප්පවල අභිවෘද්ධියෙන් කවදාකවත් සංසාරේ නොලැබිච්ච හොඳ වඩා වඩා හොඳ අවස්ථාවල් ප්‍රස්තාවල් කුසල වෙනුවට අධි කුසලය ශීලයේ වෙනුවට අධි ශීලය චිත්ත භාවනාවට අදි චිත්ත භාවනා ප්‍රඥා භාවනාවට අදි ප්‍රඥා භාවනා ආදි වශයෙන් එnde ende ende ende අර වටිනා අවස්ථාවල් එළඹෙන්න පටන් ගන්නවා. ආන්නේ ඒක වුණාට පස්සේ යෝගාවචරයට තාම තමන් බලාපොරොත්තු වෙච්ච ඒ ගැඹුරු ගැඹිරාර්ථ ළඟා නොවුනත් කරගෙන යන වැඩේ නිසා ඇතිවෙන පහසුව කරගෙන යන වැඩේ නිසා එන්නේ එන්නේ එන්නේ බාධා අඩු වෙන ගතිය ක්‍රමයෙන් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ලොකු චිත්ත ශක්තියක්, ලොකු ධෛර්යයක් ඇතුව කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. මේ නිසා හරියට ඒ අවස්ථාව පාවිච්චි කරොත්, දක්ෂව පාවිච්චි කරොත් එන්නේ එන්නේ එන්නේ වඩා හොඳ කල්යාණ මිත්‍යයන් වඩා ගැඹුරු ධර්ම වඩා විවේක ස්ථාන ගොඩක් වෙලා භාවනා කරන්න පුළුවන් ගති ආදි වශයෙන් ලොකු පහසුකම් රාශියක් සැලසෙනවා. ඒක තමයි මෙතන සඳහන් කරන්නේ සම්මා සංකප්පපච්චයා අනේකා කුසල ධම්මා පරිපූර්ණං ගච්ඡanti කියලා. එහෙම නැත්නම් ඒ තමන් මෙතෙක් ගත්ත ප්‍රයත්නේ නිසා තමන් ළඟ තිබිච්ච ඒ අමූලික සද්ධාව ප්‍රසාද සද්ධාව දැන් ඕකප්පන සද්ධාවක් පාටපත් වෙලා යම් ප්‍රමාණයකට යනකම් වැටුණාට තමන්ටම තමන්ගේ සද්ධාවෙන් නැගිට ගන්න පුළුවන් බැස ගන්නාලද නැත්නම් Taman විසින්ම කලුපිරිමැදලා එහෙම නැත්නම් මැදලා කරලා බලලා ඔප්පු කරලා බල ගන්න පුළුවන් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ නිසා මේ යෝගාවචරයට වීරිය ඉස්සර ඒ පැත්ත මේ පැත්ත දෙතාවර විවි ගමන් කළ කෙනාට නියත කුසල ඡන්දයක් ඇතුව තමන්ගේ කාලය ධනෙ ශ්‍රමය භාවනා සඳහා ආයෝජනය කරන්න පුළුවන් ගැම්මක් ඇති වෙනවා. මේ නිසාම ඒ සද්ධා විරිය ආදී කුසල ධර්ම කොන්දපන් හරියාගෙන එනකොට ඒ පුද්ගලයාගේ සතිය අඛණ්ඩ සතියක් බවට වේපුල්ල සතියක් බවට දිගට පවත්වන්න පුළුවන් දෙයක් බවට යෝගාවචරයට තීරණ පටන් ගන්නවා. ඒ වගේම ඒ අඛණ්ඩ සතියේ ඒ වේපුල්ල සතියේ නැත්නම් සුපතිඨිත සතිය නිසා සමාධිය කියන්නේ එච්චර දුර එකක් නෙවෙන බව තේරෙනවා. සමහර වෙලාවට කැඩෙනවා. කැඩුණාට මොකද අඩුම කැඩුම සකස් කරගත්තාම මට සමාධියට යන්න පුළුවන් කියලා ඒ සමාධිය පිළිබඳ අධිකාරී ශක්තියක් වශී භාවයක් සිද්ධි වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙම වැඩි වැඩියෙන් තමන්ගේ ජීවිතයේ සමාධිය පිළිබඳ අයිතිවාසිකම එනකොට ප්‍රඥාව කියලා කියන්නේ කිසිසේත්ම ගැඹුරු සමීකරණයක්වත් පොත්වල ලියලා තියෙන එකක්වත් නෙවෙයි මේ ගැලවිඥාව විතරයි. ඒ වෙලාවට එන ප්‍රශ්න විසඳගන්න එක විතරයි වෙන මොනම ප්‍රඥාවක්වත් මේ ජීවිතේ නෑ. එහෙම නැතුව මේ ප්‍රඥාව කියලා කැට කරලා විකුණන්න චිකන් සූප් වගේ නෑ කඩේ. ප්‍රඥාව කියලා කියන්නේ මේ වෙලාවට එන ප්‍රශ්නේදී අනා ගන්න නැතුව, ගා ගන්න නැතුව, කර්ම රස කරගන්න නැතුව, චේතනා පහල කරගන්න නැතුව බේරෙන එක විතරයි. ආන්නේ විදිහට ඒ එක එක ධර්ම පෙළ ගැහිගෙන එන හැටි හුඟ දෙනෙක් හිතනවා ඒක ਸਰවචනාදී ඉන්නකොට තවත් නුර ජේතවනාරාමේ විතරයි සිද්ධ වෙන්නේ දැන් ඒක වෙන්නේ නැති වෙයි කියලා. නමුත් ඒ කවුරු කොහොම කිව්වත් ඒ භාවනා යෝගාවචරයාගේ සංකල්ප මට්ටමේ වෙනසක් ඇති වුණා නම් ඒ කිනාට තේරෙන පටන් අර ගන්නවා මේක කවුරුත් පාලනය කරන එකක් නෙවෙයි. තමාම ඒ නොසැලෙන ශ්‍රද්ධාවකින් කටයුතු කරන යනකොට එන්නේ එන්නේ එන්නේ පාර නිරවුල් වෙන බව. ඉතින් ඒක අපි මෙතෙක් ගත්ත නිදර්ශන අනුවම ඉදිරියට ගියොත් ඉස්සලා තිබුණු ඒ කාම විතක්ක දැනට නොවෙනවමත් නෙවෙයි. කොච්චර දෝ Tamanට තරම් නොවෙන්නා වූ එහෙම නැත්නම් Tamanගේ தත්ත්වයේ ඇද බිමට ඇදෙලන්නා වූ කාම විතක්ක නොහොබිනා තැන්වලදී එන්න පටන් ගන්නවා. ඒක පිළිබඳ කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ වුණාට යෝගාවචරයට ඒ කාම විතක්කය එනකොට ඉස්සර යටිහිතෙන් කැමැත්තක් තිබුණට දැන් ඒක එනකොට ලැජ්ජාවක් පිළිකුලක් දුකක් තේරෙන්න පටන් ගන්නවා මට පිරිසුදු භාවයේ ලබා ගන්න ඕන වුණාට මේ කාම විතක්කයට විලිලැජ්ජ නැහැ කොතන හිටියත් හිතට වැද ගන්නවා ඉස්සර මං කලේ ඒකට දවල් මිගෙල් රෑ ඩැනියෙල් විදියට කාමයට පොහොර දාන එකයි. දැන් ලැජ්ජාවක්ටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙන විතරක් නෙවෙයි දැන් ගුණවතෙක් සිල්වතෙක් ඉස්සරහ කියන්න පුළුවන්. මම මේ විදියට කටයුතු කරාට මං හිතුවට මට ඉස්සරට වැඩි දැන් කාමේනවා. මට මේ මතු වෙනවා. එතකොට ඇහුවොත් ඒක පිළිබඳව තමයි සතුටු වෙනවද කියලා අහන්නත් දෙයක් නැහැ. ලැජ්ජාවටපත් වෙලා. නමුත් ඒ කියන්නේ සංකල්ප වෙනස් වෙලා. ඉස්සර කාමේ එනකොට ඒකට කොහොම හරි වක්‍ර මාර්ග වලින් ඒක තන වඩා ගන්න උදව් කරන්නේ. දැන් ඉන්නේ ඒ වෙනුවට ඒ යෝගාවචරයට නික්මීම හිතන තරම් වේගෙන් කරගන්න බැරි එක ගැනත් ලැජ්ජාවක් තියෙනවා. ඒත් ඒක වෙනුවට ලැජ්ජිත තත්ත්වයක් වෙනවා, දුක්ඛිත තත්ත්වයක් තියෙනවා. මම මේ ලෝකේ මිනිස්සෙක් කියලා ලබන්න තියෙන මේ උපරිම ක්ෂණ සම්පත්තිය ලැබුවත් මට මේකේ වෙන් වෙන්න ඕන වුණාට වෙන් වෙන්න බෑ. දෙවන්නේක් සම්බන්ධයක් නැහැ. සංකල්පයක් විතරයි. වැජිලා තියෙන සංකල්පෙන් විතරයි මේ සංකල්පේ නිකන් නොපෙනෙන බන්ධනයක්. ඉතින් ඒක නිසා නිකන් ආත්ම අනුකම්පාවක් පහළ වෙනවා. මේ කාමයේ ඕනේ නැහැ. ඒ වුණාට එයා එනවා. මට විවේක වෙන්න ඕනේ. නමුත් ඕන වෙලාවට විවේක එන්නේ නැහැ. ආන්නේ දෙකේදිම ලැජ්ජිත දුක්ඛිත තත්යකටපත් වෙනවා. ඒ වගේම ද්වේෂය නොවනව නෙවෙයි. ද්වේෂය කියන්නේ සමහරලාට භාවනා කරන්න ගියාම සමහරුන්ට තිබුණාටත් වැඩි ද්වේෂය එනවා. ද්වේෂය එනවා කියලා කියන්නේ ඒ තමන්ගේ කාමභෝගී නැදෑය මිත්‍රන්ගේ හිතවතුන් ඇවිල්ලා මේ අර දේ දෙන්නම් මේ දේ දෙන්නම් කියලා තමන්ව ඒ වරණ පුරුදු තාලෙට ඒ කාම වස්තු વિશેයි තෑගි වශයෙන් ගෙනලා පිළිගන්නවා. නමුත් දැන් මේ පුද්ගලයා තියෙන ඒක පිළිබඳ ලැජ්ජිත තත්ත්වයක්. නමුත් අර ඇත්තෝ ඉතින් බොහෝම ගෞරවයෙන් වටිනා දෙයක් විදියට අර කාමවස්තු ගෙනලා පිළිගන්නවා. ඉතින් පිළිගන්නනට නොකියත් බෑ කියලාත් බෑ. මොකද පිළිගන්නන්නේ ඇත්ත බොහෝම ගෞරවයෙන්. නමුත් මේ පුද්ගලයාට තියෙන්නේ ඒව පිළිබඳව ලැජ්ජිත දුක්ඛිත තත්වයක්. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවයි අවශ්‍යයි. තමන්න තේරෙනවා ඒක මේ නොමිලේ ලැබිච්ච සාසනික තියෙන වටිනා දෙයක්. නමුත් මේ මෛත්‍රී භාවනා කරන්න ඉඳගත්තත් නුරුස්නා ගති මෛත්‍රියට බාධක ධර්ම පහළ වෙනවා උපක්‍රමයේ හරියන්නේ නැති වෙලාවල් එනවා ඒ වගේම හිංසක ධර්ම අහිංසාව ගැන අගේ ආඩම්බරේ කරත් හිංසක ධර්ම උඩට මතුවෙනවා කරුණා කරන්න ගියාට යම් වෙලාවල් වල කරුණා මුවාවෙන් ද්වේෂය වංචා කරනවා මෛත්‍රී මුවාවෙන් රාගේ වංචා කරනවා එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මෛත්‍රිය ඊළඟට ගියාට අන්තිමට Taman නොදැනුවත්වම කාමයකට එහෙම නැත්නම් මේ ලෝභයකට අහු වෙලා කරුණාව දිගේ ගියාට පස්සේ සීමාවක් තියෙනවා ඒ සීමාව එහාට යනකම් හොඳට සීපුත්‍ය නැතුණොත් සතිය නැතුණොත් කරුණා මාර්ගයෙන් වෛරයක් වැඩ කරනවා ඉතින් අන්තිමට තේරෙනවා ඒත් අහු වෙලයි මෛත්‍රී කෙරුවත් අහු වෙලා කරුණා කෙරුවත් අහු වෙලා ඉතින් ඒ නිසා තේරෙන පටන් අර ගන්නවා ඒක කියන්නේ නිකන් මේ ගැරන්ඩිගේ කටට අහුවෙච්ච ගෙම්බෙක් වගේ කියලා. ඒ ගෙම්බා පසපැත්තේ අල්ලගන්නේ ගැරන්ඩියා. ඒකට අරෝ දන්නා තරමින් කෑ ගන්න. කෑ ගැහුවට ඒ ගෙම්බාගේ ස්වරූපේ තියෙන මුඛෝපාංග හැදිලා තියෙන්නේ ආයේ ගෙම්බට කොහොමඩක්වත් ගැළවිල්ලක් දෙන්නේ නැහැ. අරු අර පණ තියෙද්දිම කාඩ අඬද්දිම ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. ඉතින් එහෙම නැත්තම් ඒ වෙලාවේදී ඇතිවෙන ලැජ්ජිත භාවය, පීඩිත භාවය, එහෙම නැත්තම් දුක්ඛිත తত্ত্বය මේ ਸਰවචනන්ත විස්තර කරනවා ඉස්සර ක්‍රමයට පුරුෂයෙක් දැන් ඉතින් මුස්ලිම් මිනිස්සුන්ගේ තියෙනා වගේ තමන්ට හයිය හත්තේ තියෙනවා නම් යම අතේ බය යමත් මේ අඹ කරපුවා තියෙනවා නම් බහුභාර්යාවන් තියාගන්න පුළුවන්. ඒ පුරුෂයාට තිබුණා පරශාධිකාරියක්. ඒ නිසා බහුභාර්යයන් තියාගත්තට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මේ භාර්යාවන් ටික හැපින්නන් බවට පත් වෙනවා. අර පුද්ගලයාට කියනවලු කොයි වෙලාවද පැනලා යන්නේ. රැහැට පැනලා යනවද දවල් පැනලා යනවද ඉස්සල නම් හිතෙනවා එක්කෙනෙක් ඉන්නට වැඩි දෙන්න හොඳයි කියලා දෙන්නට වැඩි තුන හොඳයි කියලා හතර පහ වුණාට පස්සේ ඒ හැපිනියම් ගොඩක මැදක ඉන්නවා වාගේ ඒකෙන් කොහොම ගැලවෙන්න ඕ කියලා හිතනවා වාගේ යෝගාවචරයට එනවා ඒ මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප පිළිබඳ පුංචි වෙනස අහුවෙච්ච ගමන් මම කොච්චර අසරණද කියලා මම කොච්චර දුක්ඛිතද කියලා. මම කොච්චර පීඩිතද කියලා අවශ්‍යතාවය තිබුණට කරගන්න බැරි ඉතින් මේක මේ අපි ගත්ත විදිහට කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක දිගේ තමයි සිද්ධ වෙන්නේ. ඒකට තමයි ඔය සාසනය අපි ඊයේ කතා කරගත්ත විදිහ කතා කරගත්ත විදිහට වස්තුකාම කිලේශකාම කියලා කියන්නේ. ඒ පුදුලට ඇත්තටම වස්තුකාමෙන් දැන් වෙන් වෙන්න පුළුවන්. යාට තමන්ගේ නෑදෑයින්ගෙන් වෙන්වීම, වස්තුන් වෙන්වීම භෞතිකව කරත හැකියි. නමුත් භාවනා කරන්න ගියම ඒකේ හැඟුම් ඒකේ සංකල්ප ඇවිල්ලා හරියට අර අයින් කරපු දෙයට වැඩිය සජීවීව ඒ නෑදෑයින්ගෙන් වස්තු වල තියෙන හේවණලි බලපෑම ඇති කරනවා. ඉතින් තා ක්ලේශකාමය ඊ타ත්ම බලවත්. ඉතින් ඒක නිසා අපි හිතන්නේ භවනා කරන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් නිස්සරණ අධ්‍යාසයේ එහෙම නැත්නම් නික්මීම ගැන හිතන් ඉස්සෙල්ලා අමාරුකම ඇත්තේ මේ වස්තුකාමයේ අයින් කරනවා කියන කාම වස්තුන්ගෙන් වෙන්වීම කියලා. කාම වස්තුන්ගෙන් අපි කොහොමදත් වෙන් වෙත හැකියි. නමුත් වෙන් වුණාට ක්ලේශකාමයේ අන්තික වහන භාවනා කරනකොට ඉවන්ගෙන හෙවණැලි නිසා පුදුමාකාර විදිහට ආසාවෙන් රැස් කරගත්ත මේ සෑම දෙයක්ම එමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ කියන විදිහට යමක් ප්‍රේම කළා නම් යමක් තණ්හා කරා නම් ඒවා එළවෙලව පහර දෙනවා. එළවෙලව පහර දීමට කියන්නේ ක්ලේශකාමී කියලා. ඒක තමයි අපිට මේ භවනා ස්ථානයකට ඇවිල්ලා සුදු වැලි තලාවක සුදු රෙද්දක් ඇඳගෙන සීල් සමාදන් වෙලා හිටියත් නීවරණ මෝහාවෙන් ඇවිල්ලා කරදර කරනවා. ඉතින් ඒකෙන් බොහොම කලාතුරකින් තමයි මේ ක්ලේශකාම ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ඉවත් කරන්න අපි පාවිච්චි කරනවා කියලා හිතමු සමත භාවනාවේදී කියනවා මේ නීවරණ ධර්ම අයින් කරන්න අපි ධ්‍යානාංග පහක් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා අපි පාවිච්චි කරනවා. <coughs> මේ සත්‍තිස් බෝධිපාක්ෂික පැත්ත ධර්ම පැත්ත ගැන කතා කරනකොට නීවරණ ඉවත් කිරීමට අපි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්දිය ධර්ම පහක් පාවිච්චි කරනවා. ඉතින් යම් වෙලාවක අපි අර ක්ලේශකාමයේ ඉවත්කරනද විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා පාවිච්චි කරා නැත්තම් මේ විපස්සනා පැත්තෙන් වගේ කියන්න පුළුවන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා පාවිච්චි කරා නමුත් යෝගාවචරය හිතපො නැති විදිහට මේ විතක්ක ਵਿਚාර පීති සුඛ වදයක් වෙන්න පටන් ගන්නවා යෝගාවචරය හිතපො නැති තාලෙට ශ්‍රද්ධා විරිය සති සමාධි පහ වදයක් වෙන්න පටන් මේක යෝගාවචරයට මෙදෙක් කල නැතිබුණේ වැඩි හිටියෙක් දන්න කෙනෙකුට කියලා විශ්ලේෂණ ගන්න පුළුවන් ප්‍රශ්නයක් මට කාමයේ තියෙනවා මට ද්වේෂයේ තියෙනවා මට හිංසරික හිංසක අදහස් තියෙනවායි කියලා. නමුත් ටික දවසක් යනකොට යෝගාවචරය ගොළු වෙනවා, යෝගාවචරය මත් වෙනවා, යෝගාවචරය ආත්ම ઈચ્છා බංගත්වයකටපත් වෙනවා. මේ නීවරණ නැති කිරීමට පාවිච්චි කරපු මේ විතක්කේ අපි මෙනෙහි කරනවා කියලා කියන්නේ අරමුණට හිත නංවන එක ඕක අල්ලිම කරදරයක් වෙන්න පටන් ඊට පස්සේ යොදවන යොදවන අරමුණ මේකයි කියලා අනික් දේවල් වලින් වෙන් කර දැනගන්නා වූ ਵਿਚාරය ඉසකක්මක් වෙන්න පටන් ගන්නවා. ප්‍රීති සුඛය විදසන උපක්ලේශ බවටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් කැහි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ අර ගෑණි වෙනකොට මේ ගෑණි. එහෙම නැත්නම් නුවර යුගයේ තියෙනවා ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ කියලා. ඒකේ දැන් මේ අර අර නරක දේවල් අයින් කරන්න පාවිච්චි කරපු විතක්ක ਵਿਚාර පීතිසුඛ එකක් ගතා කරදර වෙන බව ඒක හොඳටම සමත භාවනාවේදී පෙන්නනවා පළවෙනි වතාවට ඒ යෝගාවචරයා උපචාර සමාධියට එනකොට එයාට නීවරණ ධර්ම ටික දැලකට දාලා අල්ලගත හැකියි. අල්ලගෙන විතක්කේ මාර්ගයේ මේක කාමච්ඡන්ද මේක ව්‍යාපාද කියලා හඳුනගෙන ඒ වෙනුවට ආනාපානට හිත නංවලා නංවලා නංවලා එහෙම නැත්නම් අපි හිතමු මේ කසින භාවනාවට කියලා දැන් සමත අරමුණකට කියලා සම්බුද්ධ ඥානසිතේ වෙනවා මෛත්‍රී වෙනවා නංවලා නංවලා අර නීවරණ ටික අයින් කරතයි අයින් කරලා අපි උපචාර මට්ටමේ ඉඳලා අපි හිතමු අර්පණා සමාධියට ගියයි කියලා නීවරණ ටික අයින් කරලා අපිට හොඳ ස්ථාවරයක් ලැබෙනවා විතක්ක ਵਿਚාර පීචිසුක එකක් ගතා තහවුරු කරගන්න නීවරණ ධර්ම ප්‍රතිස්ථාපනය කරනවා. කරගෙන ඉන්නකොට මේ විතක්කය මෙතෙක් කල් තිබුණ හොඳට හොඳ කුසල කර්ම හොඳ සෝබනචෛසිකයන් විසී. නමුත් ටික වෙලාවක් ගියාම මේ විතක්ක ආයශරයක් නිවර්ණ දෙහට අදිනවා. එතකොට මේ යෝගාවචරයට පේනවා දැන් මම ප්‍රථම ධානයේ හිටියට වරින් වර හිතට බාහිර අරමුණු වෙනවා, නිවර්ණ වලට කිට්ටු කරනවා. ඉන්නේ ධානයද නැද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒක හොඳට සිද්ධ වෙනවා. පැය පැය එකමාර පන්නලා ඕනේ ධ්‍යාන භාවනාවක් කරන කෙනෙකුට පැයකමාර පැන්නුවාට පස්සේ දැන් මම ඉන්නේ ඇත්තටම ධ්‍යානේද නැත්නම් අද්දරද නැත්නම් නීවරණයකද කියලා අල්ලගන්න බැරුව යනවා. ඒ මොකද අර විතක්කේ ක්‍රමක්‍රමයෙන් නොහොබිනා තත්ත්ව කරන්න පටන් ගන්නවා. නොහොබිනා වැඩ කරනවා. නර කර්ම වලට ගින්නක් කරනවා. නැග්ගවට පස්සේ යෝගාවචරයා ආපහු ධ්‍යානට එන්න පුළුවන් එන්නේ පෙරදිලා. එන්නේ පෙරදිලා මොකද මේ විතක්කය තමන් පාවා දෙනවා. එතකොට මේ යෝගාවචරයට මේකේ ආධිනව දැකලා විතක්කේ තියෙන ආධිනව දැකලා මට විතක්ක ਵਿਚාර දෙක නැති අනේ දෙවෙනි ධ්‍යානෙ ලැබේවා කියන්න වෙනවා මෙච්චර ආශාවෙන් ඇති කරගත්ත විතක්ක ਵਿਚාර දෙක පාවා දෙන්න වෙනවා. ඒක සමත භාවනා ක්‍රමයේ බොහොම සම්මත ක්‍රමයක්. විතක්ක ਵਿਚාර දෙකේ ආධාරයෙන් පිහිටෙන් ලබාගත් ආ වූ ප්‍රථම ධානයට විතක්ක ਵਿਚාර දෙකම ඇණයක් කොක්කක් කරදරයක් වාතයක් පරට්ටේ කරදරයක් වෙන්න පටන් ගන්නවා. මෙතෙන් වුණාට පස්සේ යෝගාවචරයා හොඳ ගුරු උපදේශ ලැබලා ඉස්සරහට ගියේ නැත්නම් මෙතෙක් ආධාර උපකාර කරපු විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීචසුක ඒකාග්‍රතාව සහිත ත්‍රිවිධ ධානය මට ලැබේවා කියනද මේ උපදේශ නොලැබුණොත් මේක කටුකොහලක් කරගන්න. නමුත් ඒක වශී කිරීම මතින් විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීතිට ගියාට පස්සේ එයාට තේරෙන පටන් අරගන්න දැන් නිවරණත් නැහැ විතක්ක ਵਿਚාරත් නැහැ හොඳට ප්‍රීතිය තියෙනවා ඊට පස්සේ ඒ ප්‍රීතිය තද සංයමයෙන් තොරව පාවිච්චි කරන්න පටන් අරගත්තොත් ක්‍රමයෙන් ඒ ප්‍රීතිය කලබල වෙලා ප්‍රීතිය ඡන්දපරස වෙලා ගොරෝසු වෙලා ආයත් විතක්ක ਵਿਚාර தත්තටපත් වෙනවා එතකොට යෝගාවචර සිද්ධ වෙනවා මේ ගොරෝසු වෙච්ච ප්‍රීතියක් නැති සුඛ ඒකකතා සහිත තුන්වෙනි ධ්‍යානට යනවා. ඉතින්දි තමයි ඉස්සල්ලාම වතාවට ඒ යෝගාචර මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සැපය සුඛය ඒකාග්‍රතාවයත් එක්ක ලබන්නේ. නමුත් අන්තිමට පේනවා මේ සුඛයත් දුකට ප්‍රතිපක්ෂ ධර්මයක්. ඒකත් අන්තවාදී. ඒ නිසා මේ සුඛයේ තියෙන තාක්කල් මට කවදාකවත් උපේක්ෂාව බුද්ධ විඳින්න බෑ කියලා මේ සුඛයේ ආදීනව සලකන්න වෙනවා. ආදීනව සලකුවට පස්සේ තමයි උපේක්ෂාවට යන්නේ. මේ කතාව පසුගිය අවුරුදු 20 30 ඇතුළත ගුරුවරු තුන් හතර දෙනෙක්ව පෙන්ලා දුන්නා. මේ ධ්‍යාන වල 1 2 3 4 තියෙන්නේ ඇයි? ඒව යන්න සාධාරණීකරණය කරන්නේ කොහොමද? ඒ වගේ ආදීනව ආස්වාද සලකන්නේ කොහොමද කියලා ඒක ඉස්සරහට යන්න යන යෝගාවචරය නීවරණ විතරක් නෙවෙයි ධානාංග පිළිබඳවත් උපේක්ෂාවක් ඇති කරගෙන උපේක්ෂාවට වදින චතුත් අධ්‍යානය තමයි ආර්යමන් සංධිය බවට පත් වෙන්නේ. මේට බොහෝම සමාන මීටතදී විචිත්‍ර මෙච්චර විචිත්‍ර වෙච්ච නැති පැත්තක් තියෙනවා විපස්සනා පැත්තේ. ඒ මොකද්ද? ඒ යෝගාවචරය ආනාපාන සතිය හෝ බිම්බීම හැකිලිම හෝ ඉදිරියෙන් තියාගෙන ඒ පුදුලට අර වගේ සමත ධානයක වගේ ධානයක සමාදින්න බෑ. චන මාත්‍ර සමාධියක් තියෙන්නේ. එන එන ආස්වාසය මෙනෙහි කරනවා. එන එන ප්‍රස්වාසය මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට රාශි රාශි වශයෙන් කාම ඡන්ද එනවා. ඒ කියන්නේ කාම විතක්ක පහළ වෙනවා. එතනින් ගාම ව්‍යාපාදේ ව්‍යාපාද විතක්ක වශයෙන් පහළ වෙනවා. ඊට පස්සේ නිදිමත ගතිය අතීතේ මතක් වෙනවා අනාගතේ සැලසුම් සැක පහළ වෙන පටන් ගන්නවා. ඉතින් මේ පුද්ගලයාට වෙන කරන්න දෙයක් නැහැ. මේ අල්ලවන ලස්සේ මේ අවස්සේ මතුවෙන එකක් හරි කමන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් මිනිහි කරමින් ආස්වාස් ප්‍රස්වාස් දෙකට මුහුණ තියාගෙන මුහුණට මුහුණ දාලා පවත්තන එක දිගට කරගෙන ගිය වෙලාවේදී සමහර ඇත්තන්න මේකේ මේ සතන් උපක්‍රමේ තේරෙනවා. සමහර ඇත්තන්න තමන්ගේ ක්‍රමසාවිදි අහුවෙනවා. කොයි වෙලාවට කොයි දිහාවට හැරලා මොන දේෙන් අනුග්‍රහ කෙරුවොත්ද මට වැඩි වෙලා අනපනින් ඉන්න පුළුවන්. වැඩි වෙලා මගේ පිම්බි මෑකිලිම ඉන්න පුළුවන්. වැඩි වෙලා මට හක්පම් කරනකොට හක්පම් කරන්න පුළුවන් වෙන්නේ කියලා ක්‍රමසාවිදි අහුවෙනවා. අහුවෙන්න අහුවෙන්න අහුවෙන්න එයා හරියට මේ ලී කොටයක් බලන්ට කුණ්‍යක් තියලා ඒ කුණ්‍ය හොඳට තට්ටු කළා තට්ටු කළා අවුලව ගත්තා වගේ. එහෙම නැත්නම් ඇස්බෙස්ටෝ ෂීට් එකට පුංචි අඟල ඇණයක් තියලා ගහලා ගහලා ගහලා ෂීට් එකට ඇණේ අවුලා ගත්තා වගේ. එහෙම නැත්නම් දර ගොඩකට ගින්දර අවුලා ගත්තා වගේ යන්තම් අරමුණට හිත අවුලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක මේ සතිය සම්බන්ධ ඊට වැදගත් තැනක්. එයාට බලාපොරොත්තුවක් ඇති වෙනවා උත්සාහ කරනකොට සමහර වෙලාවට හරියනවා සමහර පරියංග පිටින් හරියන්නේ. මෙන්න මේ ගැන බලාපොරොත්තුවක් ඇතුව දිගින් දිගට යන්න යන්න ගියොත් ඒ යෝගාවචරයා මේ සතිය පොඩ්ඩක් දියුණු වෙනකොට ඔය එන හැම කාම විතක්කයක්ම ව්‍යාපාද විතක්කයක්ම හොද හොද මෙනෙහි කර කර ඉන්නනෝ ගණන් නොගෙන ඔන්නෝයි තිබිච්චාවයි මට තියෙන්නේ හැකිතාක් දුරට මේ ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයේ සමීප කරගන්න එකයි ආද කරගන්න එකයි මූණට මූණ තියාගන්න එකයි ළඟින්ම බොහොම සමීපව ඇසුරු කරන එකයි ඒ සඳහා මේ ආස්වාසේ ප්‍රස්වාසේ ස්වභාව ලක්ෂණ පච්චත්ත ලක්ෂණ සලක්ෂණ ගති භාව ළඟින්ම ඇසුරු කරන්න ගත්තොත් අර නීවරණ පැත්තකට තල්ලු වෙලා අරමුණේ මෙතෙක් නොදැක්ක ඒ පුංචි සූක්ෂම ධාතු ලක්ෂණ මත කරගන්න පුළුවන් වෙනවා. එතෙන්දී යෝගාචර ඉතාමත්ම එතෙන්දී විද්‍යානුකූලයි කිය හැකියි. අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන ලක්ෂණ අංග ප්‍රත්‍යංග සේරම සමීපව හැදෑරීමෙන් නිවර්ණ හිමීට මිට අයින් කරනවා. ඒ සඳහා අරමුණ සමීපව ආශ්‍රය කරනවා. බොහෝ වෙලා ඇසුරු කරනවා. මුල මැද අග තුන ඇසුරු කරනවා. බොහෝ වෙලා බලාන ඉඳලා මේක එන්නේ එන්නේ එන්නේ මොකද මේකට වෙන්නේ කියලා හැම හුස්ම වාරයක්ම අලුත්ම අලුතින් ඉපදිච්ච බබෙක් ගන්න හුස්මක් වගේ සාදරයෙන් බැලුවොත් මේ අරමුණෙහි ස්වභාව ලක්ෂණ වැඩි වැඩියෙන් දකින්න දකින්න නීවරණ හිමීට නිජීර්ණ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ යෝගාවචරය ආස්වාද ප්‍රසවාසයෙන් පටන් ගත්තත් පිම්බි මහැකිලිමෙන් පටන් ගත්තත් ශක්මණේ වම දකුණු වශයෙන් පටන් ගත්තත් එදින්දා ජීවිතයේ තමන්ගේ අතට පයට හැප්පෙන දේවල් පිළිබඳව සතියෙන් පටන් අරගත්තත් ඒ හැපීම ඒ ඒ ස්පර්ශය ධාතු මනසිකාරට කිට්ටු කරන්න කිට්ටු කරන්න කිට්ටු කරන්න පිම්බි මහැකිලිමත් ආනපානියත් සක්මනත් එදිනදා වැඩ සියල්ලම හුදු ධාතු පමණයි. ඔතෙන්ට එනකන් තමයි ඔය අරමුණු වල වෙනස්කම් තියෙන්නේ. ධාතු පැත්තට බැලුවට පස්සේ කොයි ඉරියව්වේ හිටියත් කොයි අත්දැකීමක් ආවත් ඒක ධාතු වල භාෂාවෙන් ධාතු කියන ව්‍යාකරණය අරහා විස්තර කරන්න පටන් ගන්නකොට මේ සම්මා සංකප්ප පිළිබඳව මිච්ඡා සංකල්ප පිළිබඳව ලොකු දියුණුවකට ඉඩ සැලසෙනවා. නමුත් ඒක එච්චරම වටින දෙයක් බව යෝගාවචරයට කල්පනා නොවීම තමයි මෙතන තියෙන අභාග්‍ය සම්පන්න දෙය. යෝගාවචරයට හම්බෙන හැම අත්දැකීමක්ම තපිකම ස්පර්ශයක්ම හැම ගැටුමක්ම ධාතු මනසිකාරය හරහා දකින්න හදනවා නම් එයාට විශාල මේ ඉකට කියන්නේ අපි සිංහල භාෂාවෙ ඉන්න කෙනා මුළු ලෝකේ ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගත්තා වගේ. අපි විශ්වගත වෙනවා ඉබේම. එතෙන්ද යනකොට මේ අරමුණේ මෙච්චර විස්තර හොයන එක මෙච්චර මේ ඇතුළාන්තේ හොයන එක මෙච්චර සමීපව බලන එක එච්චරම වැදගත්ද කියලා යෝගාවචරයට හිතෙන්නේ මොකද ඒකේ ලාභය සත්කාරය මොකවත් හම්බෙන්නේ නැති නිසා නමුත් ਸਰවචනංශය අර එදා කතා මම මතක් කරා වගේ 11 ආකාරයක් බල බලා නිවන අයින් කරපුවාම සතිය ඒ වගේ වෙලාවක පළපත්‍යක් කරගන්නේ කොහොමද? ඒ වගේ වෙලාවක අරමුණ කොච්චර වෙනස් වුණත් උදාහරණයක් වශයෙන් ගත්තොත් ආනාපානි බලන කෙනාට වර එක ආස්වාස් ප්‍රසස්සත් දෙකේ වෙනස ධාතු මනසිකාරය හරහා තේරෙන එක මොනතක් peeදී පෙනී. සමහර විටක වැටෙහිවි මේ හැපෙන තැන පටන් ගන්නකොට එක විදියක් මගක් කරනකොට හැපෙන තැන ඉස්සරහටෝ පස්සට වෙනස් වීමේ ස්ථානයේ වෙනස් වීම තව විදියක්. තව තැනක වැටෙහිවි ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙනවා ඒ ආශ්වාස ප්‍රශ්වාසය හිතයි අතරමැද හිතවිලි වගේකුත් පාවෙන. ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙනවා ඒක බලබලයිනකොට වේදනාව වගේකුත් අතරමැද ඇවිල්ලා හොල්මන් කරනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ හරහා ශබ්ද වගේකුත් හොල්මන් කරනවා. සමහරට පේනවා ආශ්වාස ප්‍රශ්වාසයේ ළඟ ශබ්ද එහා පැත්තේ. වේදනා එහා පැත්තේ. හිතවිලි එහා පැත්තේ. ඒකට යෝගාවචරිතව මට ඕනනම් ආශ්වාස ප්‍රශ්වාසයට යන්න පුළුවන් නැත්නම් සද්දයකට යන්න නැත්නම් වේදනාවට යන්න පුළුවන්. හිතවිල්ලකට යන්න පුළුවන්. මේ ආස්වාද ප්‍රසවාසයේ මේ විදිහට පැතිකඩ තුනක් තියෙනවා. අනිකුත් අරමුණු අතර ආස්වාද ප්‍රසවාසයේ ඉන්නවා කියන එක එක පැතිකඩක්. ආස්වාද ප්‍රසවාසය හැපෙන්නේ මෙන්න මෙතනයි කියන එක එක පැතිකඩක්. හැපෙන ආස්වාසයේ මෙහිමයි ප්‍රසවාසයේ මෙහිමයි කියලා මේ දෙකේ තියෙන ධාතු රස වෙනස්කම් මේක පැත්තක්. මේ අනුව බලනකොට ආනාපානිය ඇතුළෙම හැසිරුණාත් විවිධාකාර පැතිකඩවල ඉන්නකොට යෝගාවචරයේ අන්ධබන්ධ වෙන්න පටන් අර ගන්නවා මම ඉන්නේ ආනාපානෙද නැද්ද කියලා. මෙන්න මේ සංගතිය වෙන අතරමැද මේ ආනාපාන නිමිත්තේ හොඳට සත්‍යමත් වෙද්දි මේ ඇඟේ අනිත් ඇඟවල තියෙන නොදැරිය හැකි වේදනා නෙවෙයි මොනවදෝ සංඥා වගේක් එන්න පටන් ගන්නවා. ඇඟ වෙන වෙනම නලියනවා, කූඹි දුවනවා වගේ තේරෙනවා, හිටියනවා වාගේ තේරෙනවා, බර වෙනවා, සීතල වෙනවා, උණුසුම් වෙනවා, අන්තිමට බලනකොට අර ආනාපානෙ ඇතුළේද ඉන්නේ ආනාපානෙ පිටත ගියාද කියන සීමාව අභ්‍යන්තර බාහිර සීමා නැතිලා ගිහිල්ලා යෝගාවචරයට සැක හිතෙනවා සතිය කැඩිලාද කියලා. හැබැයි මේ කතාවල් ඔක්කොම යන්නේ ධාතු මනස්කාරය හරහා. මේ ශරීරයේ දැනෙන අනිත් ඔක්කොම උණුසුමක්, සිසිලසක්, කම්පනයක්, චංචලයක්, පවුරු ගෑමක් මෙන්න මේ විදිහට දකිනකොට ඒ යෝගාවචරයාගේ සතිය යෝගාවචරයාගේ අනුග්‍රහය නොලැබුවොත් සැකකරොත් අමාරුක වැඩෙනවා. යෝගාචරය එතෙන්දි කල්පනා කර ගන්න ඕනේ සත්‍යයට අනුග්‍රහ කරන්න ඕනේ. තාම මේ ආනාපානත් එක්ක සම්බන්ධකම් පවතිමින් ආනාපානයේ විවිධ පැති බලන එකක්ද මේකේ තියෙන්නේ. නැත්තම් හිත පිට ගිහිල්ලා හිත නන්නත්තර වීමක්ද වෙන්නේ. මේකට ඇත්තටම පැහැදිලි එක උපමානයක් පෙන්වන්න බෑ. යෝගාචරයට මේකෙදී නිවැරදි විනිශ්චය කරන්න. එකයි තියෙන්නේ අඛණ්ඩ සතිය තිබුණොත් විතරක් යෝගාචර දන පටන් ගත්ත දන්න මම මෙතෙන් දෙනකන් සතිය තිබ්බා. මේ ආනාපානී හැපෙන තැන වැටුණත් ආසපසසතක වෙනස වැටුණත් සද්ද වේදනා හිතුවිලි මැද රණ්ඩුව වැටුණත් මම ඉන්නේ ආනාපානී කියලා. එන්නේ හැකි සංඥාව ඒ ඒ ආත්ම විශ්වාසයේ ඒකට කරන අනුග්‍රහය මෙතනදී ආනාපාන මේ සතියට අත්‍යවශ්‍යයි. හුඟ දෙනෙක් මේක තේරුම් ගන්න නැහැ. හුඟ දෙනෙක් කරන්නේ ඒ වගේ එනකොට ආනාපානේ පාවා දෙන්න. ආනාපානේ නෙවෙයි පාවා දෙන්නේ ආනාපාන සතිය. ඉතින් එතෙන්දී යෝගාවචරය කඩුව දෙන්නේ සතියටද එහෙම නැත්නම් සතියට විරුද්ධවද කියන එකට මම හුඟක් කරලා අර මනමි කුමාරී කතාව තමයි කියන්නේ. මනමි කුමාරය තමයි අන්තිමට තීන්දුව කරන්නේ දිනන කෙනා දක්ෂයා නෙවෙයි. මනමේ කුමාරයාද දක්ෂ නීලමාලි යෝධයාද දක්ෂ කියන එක නෙමෙයි වැඩේ කුමාරගේ හිත තියෙන්නේ මස්සද්දට. නිසා කුමාරි කඩුව දෙන්නේ අන්තිමට මස්සද්දට. ඒ නිසා මේ වෙලාවේදී අපේ තර්ක මනස ඉස්සර වුණොත් තර්කයේ හිත දෙන්නෙම කාමච්ඡන්දෙටමයි. තර්කයේ හිත දෙන්නෙම කාම විතක්කෙටමයි, නෙක්ඛම විතක්කෙට නෙවෙයි. ද්වේෂයටමයි මෛත්‍රියට නෙවෙයි. හිංසාවටමයි අවිහිංසාවට නෙවෙයි. ඒ නිසා මෙතනදී මේ මනස ගන්න තාර්කික මනස ගන්න තීන්දුවත් එහෙම නැත්නම් යෝගාවචරය සම්මා සංකප්ප වශයෙන් ගොටු ගත යුතු පැහැදිලි පෙතත් දෙන්න බුදුරජාණන් වහන්සේට බැරි බව බුදුරජාණන්සේ කෙලින්ම කියන මට මෙතෙන්දී උදව් කරන්න බෑ උඹට. ඔබට එකයි තියෙන්නේ පටන් ගත්ත තැනලා මෙතෙන්ට අඛණ්ඩ සතිය තිබුණා නම් අසරණ නෑ. කැඩි කැඩි යන සතියක් නම් අසරණ වෙන්න ඉඩ තියෙන නිසා සුපතිට්ඨිත සතියක් සතිපට්ඨාන සතියක් අඛණ්ඩ සතියක් විශ්වාස කරන්න. හැබැයි එතකොට හරියට ඔය බාහිර ශබ්ද වේදනා හිතවිලි තියෙනවා ආනපන ඇතුළෙමත් හිතේ හැටවෙන්න පයින්නවා ඇඟේ ආරමෙවත් පේනවා මේ වෙලාවට යෝගාවචරයා <clears throat> සතියටම උදව් කරගෙන යනකොට යෝගාවචරයට දක ගන්නට හම්බ වෙන චිත්‍රයේ අසතිය කොච්චරක් දවසේ වැඩ කරනවද කියන එක පේන්න පටන් ගන්නවා මට දවසකට මම මේ කොච්චර කැසවට ගහගෙන සුදු ඇඳගෙන බාපණයක් දාගෙන සීල් අරගෙන හිටියත් පූර්ණ අවධානය දාලා කෙරුවත් පැයක් හිටියොත් මම කොච්චරක් අසතියෙන්ද ඉන්නේ දවස ඇතුළත මම කොච්චර කෙරුවක්වත් මේ කාමච්ඡන්දයාගේ චපල ගතිය නිසා ද්වේෂයේ ඇති වංචනික ගති නිසා මගේ සතිය නොදැන මට නොකිය මගේ න්‍යාය පත්‍රයෙන් පිටපයින්නවා සක්මන් කරනකොට කරනවාද කියලා සතිය පිළිබඳ අඛණ්ඩ භාවයට උත්සාහ කරන්න කරන්න සතියේ තියෙන ඛණ්ඩ ගතිය නිසා, ඡපල ගතිය නිසා යෝගාවචරයට ලොකු ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා මට නම් කවදාකවත් බැරි වෙයි ඒක දිගට පැයක් සතිය පවත්වා ගන්න. මට නම් එක දවස් කවදාකවත් බැරි වෙයි පරියන්කේ තිබුණ සක්මන සතිය සක්මන්ට ගෙනියන්න. සක්මනේ තියෙන සතිය පරියන්කට ගෙනියන්න. එදින්දා වැඩක් කරනකොට හොඳ රසමස උලක් කනකොට මට සතිය පවත්වන්න බැරි වෙයි. වැසිකිලි කැසිකිලි කරනකොට සතිය පාත්තන්න බැරි වෙයි කියලා අර තමන්ගේ අර සතිය නම් තියෙනවා අකණ්ඩ භාවයේ පිළිබඳව යෝගාචරයට සැකමසු පහළ වෙන්න ඉඩ තියෙනවා මේක කාමච්ඡන්දයට බරයි මේක ව්‍යාපාදයට බරයි අපි විහිංසාවට බරයි මොකද මේ වෙලාවේදී යෝගාචරයට සුත්තමේ ඥානෙ තියෙනවා නම් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට සම්මා තර්කයක් සම්මා විතක්කයක් සම්මා අබිනිරෝපණයක් පවත්න්න පුළුවන් නම් මම මේ සතිය තියෙන නිසා නේද මට සතිය නැති බව වැටහෙන්නේ කියන එක. සතියේටම නේ මට සතිය නැති බව වැටහෙන්නේ. මං ඉස්සර සතියක් දන්නේ නැති කාලේ මට මේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් මේ මට සතියෙම උත්සාහ කරනවා පැදුර එලා ගන්න පොඩු කාලෙම සතිය පවත්තන්න. එතකොට එයා අසරණයි. තමයි සතිය තියෙන්නේ. ආන්න මේ විදිහට මේ ගොඩනගෙන සතිය, දියුණු වෙන සතිය ආදාරෝපකාර කරලා අනුග්‍රහ කරලා ඒක සමාදන් වෙනවා කියන තැනේදී ඒ යෝගාවචරයට සාමාන්‍ය ජීවිතේ පවත්තන තර්කය හරහා නෙවෙයි සතියට ආදාරෝපකාර කරන්න වෙන්නේ ඒ සඳහා වූ සම්මා සංකප්පෙමයි ඒ නිසා යෝගාවචරයට මේ ඇති වෙන වෙනසට කියනවා සති ඉන්ද්‍රියේ ඉඳලා සති බලය දක්වා සතිය වර නැගෙන වෙලාව. සතිය දියුණු වෙන වෙලාව. සතිය වැඩි මේ බල කැවෙන වෙලාව. අනේ එතනදී සතියේ අඩුපාඩුව දැකීම අත්‍යවශ්‍යයි. සත්‍යය කවදාකවත් නිට්‍ය වූ සුඛ වූ සුභ වූ ආත්ම ගතියක් නැහැ. මේ සතියත් අනිත්‍යයි. මේ සතියත් දුක පිණිස හිටිනවා. මේ සතියත් අසුබෙට හිටිනවා. මේ සතියත් මට පාලනය කරගන්න බෑ කියන කාරණාව අර කාමච්ඡන්දේ කාමවස්තු අතහරිනා වගේ නෙවෙයි වරින් වරමට සතියත් අතහරින්න වෙනවා කියන මේ කාරණා වැටහෙනකොට යෝගාචරය සහලවනවා යෝගාචරයට මේක වර්ණගල කාටද කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා ඉතින් ඒක නිසා මම කියූප එක පොතක මම දැක්කා අපි එදිනදා ජීවිතයේ අසත්‍ය හරහා ගොඩාක් අපේ මනස සමබර කරනවා. නමුත් අපි ඒකට වැටකටළු බැඳලා පස්සේ සත්‍යමත් වෙන්න හැදුවට පස්සේ අපේ ජීවිතේ සමබරභාවය පොඩ්ඩක් අවුල් වෙනවා. මොකද අර ඉස්සර වගේ අඩුපාඩු අඩු වෙන්න පටන් ගන්න නිසා. මෙන්න මේ විදිහට යම් කෙනෙක් සත්‍යමත් වෙන්නට ඒ සඳහා ලොකු කැපකිරීමක් කරලා ගුරුවරයෙක් හොයාගෙන භාවනා කරලා කරගෙන යනකොට මෙන්න මේ වරින් වර තමන් අසත්‍යමත් වෙන බව හොඳට තේරෙන්න පටන් ගන්නකොට තාමත් මිච්ඡා සංකල්ප වැඩ කරනවා නම් ඒ පුද්ගලයා නුරුස්නා ගතියටපත් වෙනවා මම මොන જાති කරුවත් කවුරු රැවිලා මගේ සතිය කඩනවා මොකකින් හරි මගේ සතිය කැඩනවායි කියලා ඒ සතිය කැඩීමට හේතු වෙන කරුණු පිළිබඳව හිතේ කියා ගන්න බැරි නුස්නා ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම පිටින් හොයන්න බැරි නම් Taman ගැන දොස් පාර ගන්න. ආත්ම විවේචනයකටපත් වෙනවා. එතකොට අත්ති කිලමත අනුയോഗයට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අනුන්ගේ දොස් දකිනවා. මගේ මම මේ අපේ පවුලේ කට්ටිය මට උදව් කරන්නේ. එහෙම නැත්නම් මට මගේ ගුරුන් ආංශ උදව් භාවනා කරන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ඍතුව හොඳ නැහැ. එහෙම නැත්නම් මේ මధుරෝ වගේක් ඇවිල්ලා. එහෙම නැත්නම් මොනවා හරි මේ පරිසරේ මොකක් හරි අල්ලගෙන එයාට වෙනදට වැඩි අර වෙනදට මේ මේ කිඟුලෙක් කෑවට ගණන් ගන්න නැති එක දැන් කොහිල කටුව වෙනවා ඉවසන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේ தත්ත්වය නිසා යෝගාවචරය නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම එයා ඒ වෙලාවේ හදනවනම් සැලසුමක් එයා හිතනවා සියල්ලම අකුරට සිද්ධ වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා භාවනාවට වාඩි වෙනකොට හරියටම හතරවෙනි හතරේ කණිසමට සියල්ලම වාඩි වෙන්න මම වාඩි වුණාට පස්සේ කවුරු ඇවිල්ලා බස බස ගාවොත් එහෙම බෑ. ඒ වගේම මම නැගිටිනකොට ඔක්කොම නැගිටින්න ඕනේ. කවුරු හරි හිතගෙන හිටියා කියලා මට කරන්න දෙයක් නැහැ. මම සලුගසා දාලා යනකොට ඒගොල්ලන්ට බාධා වුණා කියලා මට කියන්න බෑ. හැබැයි මට කලින් කවුරු හරි නැගිට්ටොත් ඒව බෑ. එයා සද්ද කරන්න බෑ. කියලා මේ සියල්ලම අකුරට සිදුවිය යුතුයි කියලා මේ ලෝකේ රවුම් කරලා හිතන්න ගන්නවා. ඉතින් මේක මේ කියන විදිහට නුස්නගති පහළ වීම මේ කියන විදිහට තමන්ගේ දොස් දැකීම මේ කියන විදිහට අනුන් සියල්ලම මට උදව් කරන්නේ නැහැ මට බාධා කරනවා කියලා අනුන්ගේ දොස් දකින ගතිය එහෙ නැත්නම් මීට වැඩිය ලස්සනට සැලසුමකට ඔක්කොම වෙන්න පුළුවන් කියන ගතිය භාවනාවේ ඉතාමත්ම වැදගත් සුබ ලකුණු මොකද්ද වෙනවයි කියන්නේ මොකක්දාකත් යෝගාවචරය හෝ භාවනා නොකරපු කෙනෙක් එතෙන්ද ඒ දක්වා කවදාකත් මේක සාධනීය ලකුණක් විදියට සම්මා සංකප්පයක් විදියට දකින්නේ ඒගොල්ලෝ කියන්නේ භාවනා කරන්න ගිහලා මෙයාට ඊටියට වැඩි දැන් පිස්සු. මොන දෙයක් කරුස්සන්නේ. පොඩි දෙයකට තණ්ඩු කරනවා. එතෙන් Taman ගැන තමයි චෝදනා කරන්නේ. මේ කොහොම පීවට නීට් එකට තියන්න හදනවා. ආදි වශයෙන් මේක හොඳ ලකුණක්. යෝගාවචරයා මේක දිහා බැලීම මේට ඉස්සලා මේක පහු කරපු කෙනෙක් උපදේශ යටතේ බැලුවොත් සුබ පැත්තට දකින්න. මොකද්ද වෙනසක් වෙන බව දකින්න. නමුත් භාවනා නොකරපු කෙනකින් ඇහුවොත් ඒ මනුස්සයා සම්පූර්ණ මේ මනුස්සයා නොමගරින්. මොකද එයා අත්දකලා නැති නිසා. අන්න මෙතනදී මේ මිනිස්සයා බේරගන්න මේ ඒ කියන්නේ සති ඉන්ද්‍රියක ඉඳලා සති බලයට නගිනකොට සම්මා සංකප්පේ කෙසේ විය යුතුද? මිච්ඡා සංකප්පේ කොසේ කෙසේ මගහැරිය යුතුද කියන එක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පටිසම්භිදා මාර්ගයේ පෙන්ලා දීලා තිනවා. පමාදේ නකම්පති इति සති බලං කියලා. ඉතින් අපි මේක තේරුම් ගන්න වෙන්නේ මෙච්චර මහන්සිලා සති ඉන්ද්‍රිය වඩා ගත්තත් එයාට අප්‍රමාද වෙන්න හැදුවත් එයා තුළින් ප්‍රමාදේ මතු වෙනවා. හරියටම අරමුණ හිත තියා හිතට හිටින්නේ නැහැ. වරින් වර හිත පිටපයින්. සක්මන් කරන්න ගියාට වරින් වර හිත පිටපයින්. එහෙම නැත්නම් මම සතෙක් නොමරන්නම හොරකමක් නොකරන්නම කාමීත්‍යචාරය නොකරන්නම බොරු කේලම් හිසචන නොකියන්නම මත්පැන් නොවෙන්නම විකාල භෝජන නොකරන්නම නච්ච ගීත වාදිත නොකරන්නම උසසුන් මහසුන් නොදරන්නම අධිෂ්ඨාන කරාට යම් යම් තැන්වලදී කැඩෙනවා. මේවා කැඩෙනවා. කැඩනකොටම තේරෙනවා මම මෙච්චර ප්‍රමාදයට අධිෂ්ඨාන කරහිට දැන් ප්‍රමාදයට වැටුණයි කියලා ඒ පුද්ගලයා ඒ තමන් අතින් හිතලා හෝ නොහිතා හෝ සිදුවෙන මේ ප්‍රමාදය ගැන සැලුනොත් සාරිපුත්‍ර සාංශ කියනකොට කවදාවත් දිනුනෙන්න බෑ. එවනත සති ඉන්ද්‍රිය සති බලයක් වඩටපත් වෙන්න බෑ. උඹට හැකියාවක් තියෙනවා සර්වඥාන්සේ ඉඩ තියලා තියෙනවා ඔතනේ ප්‍රමාදේ වැටුණාට නොසලී හිටපන්. නොසලී ඉල්ල ඊගාවට එන අවස්ථාවේදී සතුටුමත් වෙන්න බලපන්. ඔබ සැලුනොත් හිත වැටුනොත් සම්මිච්ඡා සංකප්පයට වැඩෙනවා. ආය ද්වේෂයෙන් ඉඳී තියෙනවා. ආය කාමච්ඡන්දයෙන් ඉඳී තියෙනවා. ආය විහිසාවෙන් ඉඳී තියෙන නිසා මෙතනදී ප්‍රමාදයට වැටෙනවා වැටෙනවමයි. ඒක කාට සිද්ධ. නමුත් මේකේ නොසලී සිටීමේ හැකියාව මේකට අනුකම්පා කරන ගතිය මම මේ උත්සාහ කරන්නේ මේ නිවන් දකින්නයි එහෙම නැතෝ කාගවත් ලකුණු ලබා ගන්නවක්වත් නෙවෙයි ඒ නිසා මේ සතියත් අනිත්‍යයි දුක පිණිස හිටිනවා මේ සතියේ නැති බව සතියට වැටහුණාට මට බැරිද මේකෙදි නොසැලී සිටින්න කියන එක මෙන්න මේ කාරණාවදී යෝගාවචරයට මේ සමිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියන එක ලස්සනට රත්තරන් කැල්ලක් ගලී කරගාලා බලනා වගේ පරීක්ෂා කරන්න පුළුවන් තමන්ගේ සතිය නැති වුණත් ඒක චෝදනාවක් කරගන්න යන්නෙත් නෑ ඒකට පශ්චාත්තාප වෙන්නෙත් නෑ මේ සතිය කියන එක ඇතුව නැති යන දෙයක් ඇති වෙනකොට හොඳයි නම් ඒක නැති වෙනකොට කනගාටු වෙනවා කියන එක ඇත්ත නමුත් ඇතිවීමදී නැතිවීමදී සමාන හැඟීමක් ගන්නවා කියන එක සතියට වඩා ගොඩක් දියුණු උපේක්ෂාව කියලා කියනවා නොසැලෙන ගතිය කියලා කියනවා. තතතාවය කියලා කියනවා. එහෙව් ගතිය කියලා කියනවා. දැන් යෝගාවචරය මෙතෙන්ට එනකොට තමන්ගේ සංකප්පය හදා ගන්නවා මම කාම වස්තු අතහරින එක විතරක් නෙවෙයි මගේ දක්ෂකම වස්තුකාමයේ අතහරින එක විතරක් නෙවෙයි ක්ලේශකාමයේ අතහරිනවා කියන එකක් නෙවෙයි ඒ වස්තුකාම ක්ලේශකාම මගහැරවීමට ගෙවන් කිරීමට ලබාගත්ත මේ උපකරණ ආයුධ ටික ආයුධ ටික සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ධර්මත් අතරින්ද වෙනවා ඒක තමයි අමාරුම දේ. ඒක සංකල්ප වශයෙන් අපේ අපේ බුද්ධඝන් සමිච්චි සමාගම් වල කියවෙන්නේ නැහැ. අපේ සමිච්චි සමාගම් වල කියවෙන්නේ මේ ශ්‍රද්ධාව එක දිගටම තියෙනවා. වීර්යය එක දිගටම තියෙනවා. සතිය එක දිගටම තියෙනවා. සමාධිය එක දිගටම තියෙනවා. ප්‍රඥාව එක දිගටම තියෙනවා. ඒ නිසා භාවනා කරන්න යන යෝගාවචරයට යම් හේකින් ශ්‍රද්ධාව නැති වුණොත් වහකණ්ඩ වුණත් ඉඩ තියෙනවා. අල්ලපු ගෙදර මනුස්සයෙක් ජය ඕ මහ ලොකට භාවනා කරන්න කියලා තිබිච්ච සද්දාවක් නැතුණයි. නමුත් දවසක සද්ධාව සත්තා බලයක් පාටපත් කරගන්න ඕන නම්, වීර්ය වීර්ය බලයක් පාටපත් කරගන්න ඕන නම්, සත්‍ය සති බලයක් පාටපත් කරගන්න ඕන නම්, සමාධිය සමාධි බලයක් පාටපත් කරන්න ඕන නම්, ප්‍රඥා ප්‍රඥා බලයක් පාටපත් කරන්න ඕන නම්, අර ඇල්ලේපොළ කුමාරයාමි තමන්ගෙම දරුවා වණේලාලා කෙටුවාසේ මේ සද්ධාව තමන් ඉදිරිපිට විනාශ වෙලා නැති වෙලා යන හැටි දැකලා සැලෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න. Tamanටම භාවනා කොට වැක්කිරලා නිදිමත වැටිලා කටෙමුත් කියලා වැක්කිරීගෙන ඉන්නවා දකින්නකොට මොකද කරන්නේ? ඕක තමයි භාවනා කරනකොට ඇති. උඩ කනගාටු වෙලා මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කුසීතකම දැකලත් නොසැලී ඉන්න පුළුවන් වෙනවා. සතිය නැති වෙනවා. නැති වුණාට ඌක සදාටම නැති වුණා නෙවෙයි. ඕක ආය හදන්න පුළුවන්. ඔබ ඊගාවට හදන්න නම් හිතනක් කරගන්න තු ඉන්න ඕන. ඒ නිසා මේ සතිය වැටුණයි කියලා ප්‍රමාදයට වැටුණයි කියලා නොසලී සිටීමේ ගතිය කාමවස්තු අතරීමේදී සිද්ධ වෙන්නේ නැහැ. කෙලේශකාමතානක සිදු වෙන්නේත් නැහැ. සිදු වෙන්නේ මේ මෙතෙක් තන ආසාවෙන් තනවා වඩාගත්ත මේ ඉන්ද්‍රිය ධර්ම ටික පවා හැලෙද්දී, සැලෙද්දී, දුක දෙද්දී, පීඩා කරද්දී ඒකත් අනාත්මයි බව දැනගන්න මේ නොසැලෙන ගතියට යන්නේක මේ සම්මා සංකප්පයක්. ඒ සම්මා සංකප්පය ඒ යෝගාවචරය දිනු කරනකොට ඒක ලකෝම තමන්ගේ ජීවිතේ රුචර්චුකම් පාවා දීම. තමන් මෙතෙක් ගෙනාපු තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ ගොඩාක් කඩලා යනවා. එනතන තමයි හිත හිටපු චිත්‍ර රූපේ එහෙම්ම ගලවලා යනවා. නමුත් මේකේ ලොකු ආනිසංස ගොඩක් තියෙනවා. මොකද මිච්ඡර ආශාවෙන් බණ භාවනා කරන මගේ ශ්‍රද්ධාව සැලෙන වැලෙන සුළු නම් මිච්ඡර භාවනා කරන ආශාවෙන් කරන මගේ වීර්ය කුසීතකමට යට වෙන සුළු නම් මේ වී සතියත් වරින් වර ප්‍රමාදයට වැටෙනවා නම් අසතියට යනවා නම් මේ ලස්සනට එකතෙන් වෙලා එන සමාධියත් වරින් වර වික්ෂිප්ත භාවයට අනිවිත භාවයටපත් වෙනවනම් මේ සඳහා මේ යොදන මටත් ඒක සකස් කරගන්න බැරි තරම් ප්‍රඥාව නැති වෙනවනම් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් භාවනා නොකරන කෙනෙකුගේ ශ්‍රද්ධාව කැඩෙන ගැන කුමන කතාවක්ද එහෙම කෙනෙක්ගේ වීරිය නැති වෙලා ඒ මනුස්සයා කොච්චර භාවනා කරපන් කිව්වත් බුදිය ගන්නකොට ඒ කියන්නේ මොකද කරන්නේ? Tamanටත් මෙහෙමනම් ඒක මෙහෙමයි. මෙච්චර මහවලා කරන මගෙත් සතිය කැඩෙනවා නම් සතිය ගැන කවදාකවත් අහලා නැති කෙනෙක්. ওই ශාසනික කටයුතු කරනකොට ඒ මනුස්සයා තින් වෙන වැරදි ගැන කාටද අපිට දඬුවම් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයේ මේ දඟලන මට ඒ සමාධියත් මේ තරම් පුවක් කිත්ත ගලේ වගේ නන්නත්තර වෙලා යනවනම් සමාධියක් ගැන දන්නේ නැති මිනිස්සෙක් මොනවා කරන්නද කියලා. අනුන් පිළිබඳව පුදුමාකාර අනුකම්පාවක්, එහෙම නැත්නම් මානව දයාවක් විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටිකයන් කෙරෙහි. විශේෂයෙන්ම ධර්මයට සමීප වෙන්න බැරි අය කෙරෙහි මා විශාල මේ හිස්ගතියක් මේ ශූන්‍ය ගතියක්, තුච්ඡ ගතියක්, රිත්ත්‍ය ගතියක් මට මේක මම මොනෝ කරන්නද මෙච්චර මහන්සි වෙන මගෙත් මේ ශද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ තරම් මාව පාවා දීලා මාව තුච්ච තත්තරපත් කරලා තරම් නොවන වැඩ මට කරනවා නම් ඒ නැති කෙනෙක් ගැන කුමන කතාවද අනේ මේ මට්ටමක ඉඳලා මේකෙන් එහා පැත්තට බැනපු උත්මයෙක් ගැන කල්පනා කරනවා නම් ඒ කෙනෙක් මේ සටන සඳහා සම්මා සංකප්ප ඇති කිරීම සඳහා මොනවා නම් පාවා නොදෙන්න ඇද්ද ඕනම දෙයක් පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕනේ මේ ධර්මයේ තේරුම් ගන්න. එතෙන්ට එනකොට තමයි ඔය සරුවචන් වහන්සේ අපි අර ඊයේ කතා කරපු විදිහට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී තමන්ට භාවනා කර කර ඉන්නකොට අපිට ආලෝකයක් පහළ වුණා. ආලෝකයක් පහළ වෙනකොටම ඔන්න මනාපයක් පහළ වෙනවා. ඒකට මේ යෝගාවචරයට අර සතිය ඇති උනක් කමන්නේ නැතුණක් කමක් නැහැ දෙකේදී මම මේක පිළිබඳව නොසලන මනසක් ඇති වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එන ඕනෙම දෙයකට එළඹ වාසිය කරන්න ඕනේ කියලා ඉන්න කෙනාට නම් ඒ තමන් මූල කර්මත්තානේ ඉන්න ඕනේ. ඒක ඉඳීමේ දක්ෂකමක් විදිහට මට තෑග්ගක් විදිහට ප්‍රීතිය පහළ වෙනවා. නැත්තම් ආලෝකයක් පහළ ඒ ආලෝකේ පහළ වෙනවත් එක්කම අනිවාර්යයෙන් මට ඒකට මනාපේ පහළ වෙනව නේද කියලා දවසක මුණත පෙන්නන එක විතරක් නෙවෙයි පිටිපස්සේ මොකද්ද තියෙන කියලා අල්ලන්න පුළුවන්. ප්‍රීතිය පහළ වෙනවත් එක්කම අනිවාර්යෙන් පිටිපස්සේකට මන අපේ තියෙනවා. ආලෝකයක් පහළ වෙනවත් එක්කම අනිවාර්යෙන් පිටිපස්සේකේ මන අපේ තියෙනවා. වේදනාවක් පහළ වෙනවත් එක්කම එහා පැත්තේ අමනාපේ තියෙනවා. සද්දයක් ඇහෙනවත් එක්කම එහා පැත්තේ අමනාපේ තියෙනවා කියලා නීතාර්ථ නීයාර්ථ කියලා දෙකම අහුවෙන්න පටන් ගන්නවා මුනත වටිනාකම සහ පිටිපස්සේ මොකද්ද තියෙන්නේ. ඉතින් මේක මේ සිව්පිලිසිම්බියාපත්වලදී කියනවා අත්ත ධම්ම දෙකම වැටෙන්න පටන් ගන්නවා. අර්ථය කියලා කියන්නේ ඉස්සරහා මුනත පේන එක. මුනත පේන්නේ ආලෝකේ. ඒ විනිවිදල බලනකොට පේනවා පිටිපස්සෙන් මනාපතිය. මුනතට පේන්නේ ප්‍රීතිය. ප්‍රීතිය එනකොටම තමයි දන්නවා ධර්මානුකූලව පිටිපස්සේ මනාපේ තියෙනවා. දුක එනවා. දුක එනකොටම මනාපේ තියෙනවා. එතකොට අර විනිවිදන ගතිය නීතාර්ථ නීයාර්ථ කියලා නීයාර්ථ කියලා කියන්නේ මත අපිට පේන දේ. face value කියලා කියන එක. ඒකේ පිටිපස්සේ අනිවාර්යයෙන්ම හේවණල්ලක් තියෙනවා. දෙක පේන්න පටන් අර ගන්නකොට යෝගාවචරයා බලන බැල්ම කෙනෙක්ගේ මූණ දිහා බැලුවට මොළය හරහා බලනවා වගේ පේනවා. බලන දර්ශනය නොබල ඉන්නව නෙමෙයි. නමුත් විනිවිද දකින්නේ. හරහා දකින්නේ. හරහා දැක්කට පස්සේ පේනවා හැම කාසියකටම දෙපැත්තක් තියෙනවා. එකක් ඇල්ලුවාට දෙකම ඉන්නේ. එහා පැත්තේ තියෙන අනාත්මසිම වෙනස් දෙයක්. ඉතින් මේක තමයි ඔය අයින්ස්ටයින් අල්ලගත්ත සාපේක්ෂතාවාදය කියලා. අම්මෝ මිනිහට හම්බුණා මොනවද එන ලොකු සම්මාන. බුදුහාමුදුරන්ට මොකක්වත් හම්බුනේ ඔබ දැනගත්ත මනුස්සයට මොනක්වත් හම්බෙන්නේ එයා ගිය සත වර්ෂයේ අවුරුදු 100ටම දක්ෂම විද්‍යාඥයා කිව්වා කිසිම දෙයක් සාපේක්ෂක නැතුව කේවල තත්වයක් නැහැ. හැම එකක්ම කළු ලෑල්ලක නම් සුදු පාටේ ලියන්න ඕනේ කළු ලෑල්ල කළු පාට තරමට සුදු පාට කැපෙලා පේන වැඩි. වයිට් බෝඩ් එකේ නම් කොළ පාටෙන් ලියන්න ඕනේ කොළ වයිට් එකේ කළු පාට පේනවා. සුදු ලෑල්ලේ සුද්දෙන් ලියුවට හරියන්නේ නැහැ. කළු ලෑල්ලේ කළු පාටෙන් ලියුවට හරියන්නේ නැහැ. ඒක නිසා අපිට පුරුදු වෙලා තියෙන සංසාරේ එක හැම බලලා නැත්නම් අර මතු පිට දැක්ම දැකලා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය දැන් මතු පිට පෙනිල්ල පෙනුනට ඒක පිළිබඳව දැක්කා කියන්න යන්නෙත් නෑ නොදැක්කා කියන්න යන්නෙත් නෑ ඔයින් එහාට අපි දැකියුත්තක් තියෙනවා කියලා කියන්න යන්නෙත් නෑ ඕක දකින මමෙක් ඉන්නවා කියන්න යන්නෙත් නෑ නොදැක්කා වාගේ ඕක දිහා බලනින්න බලනකොට වෙනවා පිටිපස්සේ එක්කම නාපෙතිනවා එක්කම නාපෙතිනවා නැති කිසිම දෙයක් අපේ මතකෙට යන්නේ මනාපමනාප දෙකෙන් කලවම් වෙච්ච නැති කිසිම දෙයක් අපේ මතකෙට යන්නේ නැහැ. ඒ ඔක්කොම බොල් ණය බවටපත් වෙනවා. හීන අපි රැයකට දකින්න කෙල කෝටි ගන්න. අපිට මතක හිටින්නේ අපේ පෞරුෂත්වයේ නංවන නැත්නම් අපිට තර්ජනය කරන හීන ටික විතරයි. අනේ කියන කොහේ යනවත් දන්නේ. ඒ වගේ දවසක සිදුවෙන දේවල් වලින් අපි වැදගත් කියලා ගන්නේ කාමයේ දනවන දේවල් පමණයි. ද්වේෂයේ දනවන දේවල් පමණයි. හිංසාව දනවන දේවල් පමණයි. මේ බව හොඳටම දන්නේ ජනමාධ්‍ය. ඒගොල්ල ලෝකේ පුරා පීරනවා. පීරලා හොඳම කාම වස්තු අරගෙන හෙඩ්ලයින් එකට දානවා. දාපු කට්ටිය බත් එක බිම තියලා කටත් අරගෙන අද අද ලෝකේ තියෙන කැතම වැඩේ මේකයි. ඊට පස්සේ දැක දැක ලේපිට කපන ද්වේෂයේ තියෙන අරමුණු හොයාගන්න. හිංසක අරමුණු හොයාගෙන ඉවරලා ඒ ටික පෙන්වුවාට පස්සේ ඒ කට්ටියට ඕනේ ඕනේ හරුපෙකට අපේ හිත විවුර්ත වෙනවා. කවදාකවත් නෙක්කම්ම සංකප්පයක් මෛත්‍රී සංකල්පයක් විහිංසා සංකල්පයක් ජනමාධ්‍යර ගොදුරු වෙන්නෙම නැහැ. ඉතින් ඒක දිහා බලනකොට මේ සම්මා සංකප්ප ඇති කෙනේ ටෙලිවිෂන් එකක් දිහා බලනකොට හොඳටම තේරෙනවා මේකේ පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍රය. ඒකාන්ත මාරපාක්ෂිකයි. ඒකාන්ත මාරපාක්ෂික හුඟක් දිනුනේ කියලා නේද? හුඟක්ම මාරපාක්ෂිකයි දකින්නකොටම වැටෙන තරම. ඒ නිසා සම්මා සංකප්පය ඇති කෙනාට නිවුස් බැලුවා කියලා ප්‍රශ්නයක් නැහැ. එයාට පේනවා මේක පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍රය පේනවා. ඒකල පේන කොච්චර දක්ෂද මිනිහා වැඩේ කරන්න කියලා. ඒ වගේම තේරුම් ගන්න මටත් භාවනා කරනකොට අරමුණ නෙක්ඛම්මිට යන්නේ, නීරස වෙන්න යන්නේ, එපා කරවන්න යන්නේ. සද්දේ බොහොම ප්‍රියයි. බොහොම ප්‍රිය නෙමෙයි බොහොම කුප්පණ සුළුයි. වේදනාව හිතවිලි කුප්පණ සුළු නම් අපේ හිත වැදුරටත් නොකිය ටක් ගාලා ඒකට යනවා. අරමුණ අමතක මේක කී ලක්ෂ වාරයක් දකින්න වෙයිද යෝගාවචරයට මේකේ තියෙන මේ ලෙස්සන සුළු මායාකාරී අස්බන්දු ස්වරූපේ දකින්න. ආහනේ ස්වරූපේ දැකලා බුදුබණ අහලා අහලා අහලා අහලා අහලා ලක්ෂ කෙල කෝටි වාරයක් වැරදිලා වැරදිලා වැරදිලා කවදා හෝ තමන තේරුම් ගත්තොත් මේ අපි කරා පැමිණෙන නෑදෑයෙක් වේවා වස්තුවක් වේවා සද්දයක් වේවා සංසිද්ධියක් වේවා ඒ සියල්ලම පිටිපස්සේ න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍ර සියල්ලම මාරපාක්ෂිකයි. එහෙම නැත්නම් මායාවේ දස මාර සේනාවෙන් එකක්. ඒක නිසා සරුවත් ඥාන සඳහන් කරලා තිනවා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුසා ඒකෝ චරේ කග්ග විශානක අපි කවුරුරේ අපි භජනය කරනවා නම් සේවනය කරනවා නම් යම්කිසි කාරණාවකට තමයි කරන්නේ අපේ සිංහලයේ කියනවා කාර්ය කෙරෙන තුළු කාගෙත් රැවටිල්ල පාරුව පදින තෙක් දිඹේ කැළඹෙල්ල සූර්ය උදා වෙන තුරුපින් බෑවිල්ල ඔන්න තවත් පදයක් තියෙනවා මට ඒක මතක් වෙන්නේ නැහැ. කොහොමද ඔයගොල්ලෝ දන්නවා ඒක. ඒ නිසා අපිට මේ කවුරු නරිවන්දන් කියාගෙන ආවත් කවුරු මොන 18 පල්ලියෙන් නටාගෙන ආවත් එයාට පිටිපස්සේ තියෙනවා මොකද්ද න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රය දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ එයා ඉදිරිපත් කරන මේ ඒ වටිනා යෝජනා පත්‍රය හරහා මොකාටද මේක යන්නේ කියලා. ඒකෙදී බුදුහාමුදුරුව අපි ළඟ නැහැ. බුදුහාමුදුරුව කියනවා මට ඒක කරන්න බෑ. ඒ නිසා මේ මුණත වටිනාකමට ඔය ආලවට්ටමට එහෙම නැත්නම් ඔය පෙන්නන දෙයට යන්න ගත්තොත් බුදුහාමුදුරුත් එක්ක ගණදෙනු කරන්න හම්බ වෙන්නේ නැහැ. උදැන් සතර තරහ වෙනවා කියන එක නෙවෙයි තියෙන්නේ ওই දෙකත් එක්ක බෑ. එක. අන්නේ ඒක පිළිබඳව යම් ආකාරයක තමන්ටම තමන් පිළිබඳ විශ්වාසයක් එන්න පටන් අර ගන්න දවසක් එනකන් එහෙම නැත්නම් ඒ පිළිබඳව ආරක්ෂාවක් Tamange සතිය තුලින්ම එනකන් අපි කොච්චර ආරක්ෂක පිරිත් මුල් ගැට ගැහුවත් අපි කොච්චර සාන්ති කර්ම කරත් අපි කොච්චර පෞද්ගලික හමුදාවල් තියාන හිටියත් අපි කොච්චර වටතාප බැඳගත්තත් අපි කොච්චර දියාගල් කැපුවත් කවදාකවත් බුදුහාමුදුරන්ට ਬਾගෙට hina යනවා මේවා දකින්නට අනේ මෙහෙම තක తీරු જાතියක් එකයි තියෙන්නේ සංසිද්ධිය එනකොටම මේ සංසිද්ධිය නිසා මට මනාපෙද පහළුණේ අමනාපෙද පහළුණේ කියන එක මිස වෙන මොනම ගැළපුම් කාර්යයක්වත් ඔය මේ කාලාම සූත්‍රයේ කොටසක් කියපු සුද්දා වලිගේ උඩ තියාන ගෑ ගන්න බුදුහාමරෝම ෆ්‍රී තින්කින් වල චාටරයක් දීලා තියෙනවා කියලා. ඌට මතක නැහැ පිටිපත කෑලි. පිටිපත කෑලි බුදුහාමරෝ අහන්නේ උඹට මේක කරනකොට උඹට මනාපෙද පහළුණේ අමනාපෙද පහළුණේ මේක හොඳද නරකද උඹට මොකද්ද තේරෙන්නේ? එච්චරයි. ඔය කිසි එක්ස්පර්ට් කෙනෙක්ගේ මොන අදහසක්වත් ඕනේ සතෙක් මරණ එක හොඳයිද නරකද? වරකමක් කරන එක හොඳයිද නරකද? ආ එච්චරම තමයි. ඔකට කවුරුවක්වත් ඇවිල්ලා සහතික දෙන්න ඕනේ නැහැ. නමුත් ලංකාවේ වෙච්ච ඉතිහාසගත සිද්ධි කියනවා අවකන බුදු පිළිම අපිට ගොඩාක් වටිනා වෙන්න පටන් අරගත්තේ සමාධි බුදු පිළිමේ නේරු ඇවිල්ලා හොඳයි කියපු හින්දා. කවදාහකවත් නැත්තම් සිංහලයට නෑ ඔකේ වටිනාකම. දැන් මේ මෑතක ඉඳලා තලන බටු හොඳයි කියනවා. එතනින් ගම් පොල් තෙල් හොඳයි කියනවා. මොකද සුද්දෙක් පරිශන කරපින්දා. මේ પરම්පරා ගාන කාපියෝ වැඩන්නේ. මොකද අපිට කියලා අපි ළඟ සම්මා සංකප්පයක් නෑ. අපි ළඟ උපමානයක් නෑ. අපිට තියෙන කවුරු හරි දෙන ලණුවක් කණ එක තමයි. ඉතින් කොහෙද සරණක්? කොහෙද පිහිටක්? කොහෙද ආරස්සාවක්? මේ ඉච්ඡා සංකල්පයක ඉන්නවනම් අසාරේ සාරමතිනෝ සාරේචා සාරදස්සිනෝ තේ සාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරං සාරය අසාරය විදිහට දකිනවනම් අසාරයේ සාරය විදිහට දකිනවනම් ඒ මනසට කවදාකවත් සාරයක් දකින්න හම්බෙන්නේ නැහැ මොකද සංකල්පේ වැරදි. මිච්ඡා සංකල්ප කියන්නේ. ඉතින් අපි ගොඩාක් වැඩ තියනවායි කියලා මේ මිච්ඡා සංකල්පේ සංඝා සංකල්පය කරගන්න නැතුව පහු වෙනකොට ඒකට තමයි ප්‍රමාදේ කියන්නේ. ඉතින් ඒ තරම් හානියක් Tamanට තවත් තියෙනවා. අපිට කරන්න තියෙන සියලු වැඩ බහා තබලා මේ චීන කන්නඩි සුද්ධ කරගන්න එපායි. මේ පේන මුනතට මෙච්චර රැවටෙද්දී අපිට මේ මේක හරහා යට තියෙන න්‍යාය පත්‍රය දැක ගන්න. ඒ සඳහා සතිය බලනදී නැවත නැවත බලමින් බලමින් බලමින් මේ මුඛාටද මේ එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද එන්නේ මේ මාව භජනය කරන්නේ මාව සේවනය කරන්නේ මොන අර්ථයටද අත්තට වඤ්ඤා අසුචි මනුස්සා අත්තත්ති කියලා කියන්නේ ආර්ථික විද්‍යාව කියලා තැල්ල දෙන අත්ත කියන වචෙන් තමයි මනුස්සයා අසුචි රුපියල් පිටිපස්සේ දුවන්නේ අත්හට පඤ්ඤා මනසට තියෙන එකම ප්‍රඥාව ඒ අර්ථ ශාස්ත්‍රය වැඩි කරගන්න. අත්හට පඤ්ඤා අසුචි මනස ඒකෝචරයේ කග්ග විසාන කපෝ ඒ නිසා කණි අඟ වේනගේ තනි අඟ වගේ තනි වියන් කියලා තියෙනවා. ඔය කිසි කෙනෙක් අපිව ආශ්‍රය කරන්නේ මොනම විදිහකවත් අපිට නිවන දෙන්න නන් නෙවෙයි. කීයක් හරි කඩා ගන්න තමයි. ඉතින් මේ හරි නිකන් සෞත්තු ධර්මයි. කියන එකත් හරි නෑ වාගේ. නමුත් වෙන මොනවා කියන්නද මේ සම්මා සංකප්ප විච්ඡා සංකප්ප කියන එක විස්තර කරනකොට අපේම තියෙන මේ කාමරේ තියෙන ආශාව නිසා වක්‍රෝර්තිව ද්වේෂයේ තියෙන ආශාව නිසා අපේම තියෙන මේ හිංසක ධර්ම වල තියෙන ආශාව නිසා අපි කොයි වෙලාවෙත් කර්ම රැස් කරගන්නවා ඊගා චිත්තක්ෂණයට. ඒක නැති කරගන්න ඕන නම් සත් භාවනා කරන්න බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ මධ්‍යස්ථ අරමුණක්. ඒ අරමුණ කරනකොට සුබ දේවල් පහළ වෙනවා, අසුබ දේවල් පහළ වෙනවා මධ්‍යස්ථ අරමුණේ උඩ හිත පාත්තන්න බැරි වෙනවා අන්නේ බැරි වෙන හැම වෙලාවකදීම ඒ පහළ වෙච්චි සුබ අසුබ හරි වැරදි සාධාරණ අසාධාරණ ධාර්මික අධාර්මික දේවල් පහළ වෙනකොට තමන්ගේ හිතේ ඇති වෙන්නේ මනාපයක්ද අමනාපයක්ද නැත්නම් මනාපමනාප දෙක මැදිහත් තත්වයක්ද කියලා බලන්න දෙවන්නේකට බෑ ඒ දේ දැකලා මනාපයක් පහළ වුණත් අමනාපයක් පහළ වුණත් ඒ අනුව කාමයේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මනාපමනාප දෙක නැති මැදමාවතට දාගන්න නම් ඉස්සලාම කරන්න තියෙන අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් හමු වෙන හැම චිත්තක්ෂණයක් පාසා අපි මේ මනාපේ හරහා සුභය හරහා සැපය හරහා ඒකාන්ත වෙන්න ගියොත් අපි අර බල්ල වලියල්ලන්න කරකිනවා වගේ එක තැන කරකවන්න පටන් අපිට කවදාකවත් මේ මනාපමනාප දෙකට සමසේ සලකන්න සැපට දුකට එකසේ සලකන්න ලාභයට පාඩුවට එකසේ සලකන්න යසතට අයසසට එකසේ සලකන්න තියෙන මනුස්ස හිතේ තියෙන මේ දී ඇති සාධකය ඉස්මතු කරන්න වෙන්නේ නැහැ. ඉස්මතු කෙරෙන තාක්කල් සම්මා සංකප්පෙට එන්නේ නැහැ. ඒකත් එක සැරේ එන්නේ ටික ටික ටික ටික තේරුම් අරගන්න පටන් ගන්න මේ කවුරුත් කියන පදවලට නටලා බෑ. සරුවත් යන අපිට පෙන්වලා දීලා තියෙනවා කාම වස්තු අයින් කරනවා. වස්තු කාමයේ අයින් කරලා ක්ලේශ කාමයේ ගන්න. ක්ලේශ කාමයට අයින් කරුවට පස්සේ සද්ධා විරිය සති සමාධි ප්‍රත්‍ය ගන්න. ඒකෙත් තියෙන අනිත්‍ය වූ දුක්ඛ වූ අසුභ වූ අනාත්ම වූ ස්වરૂපය දැකලා ඒකත් වෙනස් වුණාට සැලෙන්න එපා. ඒක වෙනස් වෙන බවට නොසැලෙන ගතිය තමයි ඉන්දිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා කියලා කියන්නේ. මෙතෙන්දි ඉස්සල්ලාම තාට යෝගාවචර මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව පුංචි පළවෙනි පාඩම භාවනා හරි ගියත් වැරදුනත් දිගට කරනවා. සතිය හරියන පරියන්කක් වුණත් වැරදෙන පරියන්කක් වුණත් තමයි දිගට භාවනා කරනවා. සද්ධාව වැඩුණත් සද්ධාව නැසුණත් තමයි අර කාරින් නැතුව කරනවා. වීර්යවන්ත වෙලා හොඳට කඳ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් වුණා නැත්නම් කුසීත වෙලා වැක්කරන්න ගියත් තමයි අතන ඇර කරනවා. ප්‍රමාදයටවත් අප්‍රමාදයටවත් අතන ඇර ඉන්නවා. ඒ වගේම හොඳ සමාධියක් තිබුණා නැති වුණත් කවදාකවත් හොඳ සමාධිය එක දිගට හිටින්න බෑ. මොකද සමාධිය කියන්නේ නිත්‍ය ධර්මයක් නෙවෙයි. සමාධිය කියන්නේ අනිත්‍ය ධර්මයක්. සමාධිය හොඳ වෙන්නේ ඊට ඉස්සලා අසමහිතකමක් තිබුණොත් තමයි. එහෙම එක දිගට පවතින සමාධියක් මම හිතන්නේ බුදුහාමුදුරන්ටත් නැහැ. ජනන්ත නැත්තම් ඔය ඔය විනී ප්‍රශ්න විසඳනකොට යුක්ති ගැනලා කතා කරලා ඒවට බොහොම තාර්කික මනසක් පාවිච්චි කරලා සමාධිය නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රඥාවත් එක දිගට පවතින්නේ නැහැ. ඒවා එකිනෙකට සාපේක්ෂව තියෙන දැන් භාවනා කරන්න හදන එක නම් බුදුහාමුදුරන්ටත් එහා හිතනවා මගේ සතිය එක දිගටම තියෙන්න මට එක දිගටම සමාධිය මට එක දිගටම ප්‍රඥාව තියෙන්න ඕනේ ඒ කියන්නේ මේ ඒ ධර්ම ටිකටත් නিত্য සුඛ සුබ ආරූඪ කරගන්න හද නැත්නම් ඒ හරහා හරි කමන්න සම්මා සංකප්පේ දාගන්න හද නමුත් හුන්තට මතක තියන්න අපේ තේරවාදී සම්පූර්ණ ගමනම ඇඳලා සිටියම් කරලා හැම තැනකම තියෙන බොරු වලවල් ටික මාක් කරලා තියෙනවා අපිට කවදාකවත් ඔය පල්ලෙහා පන්තියේ මොන්ටිසෝරි පන්ති වැඩ කරකට හිටියොත් මේවට යන්න වෙන්නේ නැහැ. මේවට යන්නේ නැතුව තමන්ට තමන් ගැන සරණක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මිච්ඡා සංකප්පක ඉඳලා සම්මා සංකල්පයට යනකොට තමයි තේරෙනවා ඕනම වස්තුවක ඕනම දෙයක අඩු ගානේ තුන් පැත්තක් තියෙනවා. හට ගන්නකොට එන සංකල්පේ නෙවෙයි කවදාකවත් වස්තු විනාශ වෙනකොට. සංසිද්ධිය හට ගන්නකොට තියෙන ආකල්ප නෙවෙයි ඉවර වෙනකොට. මැදදි වෙන එක. අපිට මේ මුල මැද අග බලා ගන්න තරම් එක දිගට බලාන ඉන්න තරම් ඉවසන්න බෑ. බබෙක් ඉපදෙනකොට අපිට ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් ලක්ස්පේ ටිකක් හොයාගෙන බේබි සෝප් ටිකක් අරගෙන ඕඩිකොලන් ටිකක් අරගෙන බබා බලන්න යනවා. මැරුණට පස්සේ මූණ අට කරගෙන අඬාගෙන මේ අරයා තමයි මැරලා තියෙන්නේ. ඒක බෑ. ඒකට කැමති නෑ. අපි හිතනවා ඇත්තටම මලගෙදර ගිහිලා hina වුණොත් ඒක හරි සෞත්තු මුස්පෙන්තු වැඩක් කියලා. ඒ වගේම උප්පත්තියක් දැකලි වෙලා රාහු ජාතම් බන්ධන ජාතම් කිව්වොත් මේකත් හරි නෑ. ඒකත් මහා අසුබ වැඩි. ඒ නිසා බෞද්ධයාට බෞද්ධයාට බුදුහාමුදුරුගේ ඉපතිච්ච දවස කියලා පාටි දාන්න බෑ මොකද එදාමයි පිරුණම් බෑ. එදාමයි බුදු වුනේ. දැන් ඔය ප්‍රභාකරන් මැරිච්ච වෙලාවේදී ඔක්කොමලා කැවුම් කැවනේ. ඒතර UMP කාර්යය කිව්වේ මොකද්ද? එදා මැරිච්ච ලාංකික සොල්දාදුව මැරුණාටද ඔය කැවුම් කැවේ කියලා. කී දහක් මැරුණාද එදා? ප්‍රභාකරන් මැරුණා වගේනේ අපෙත් මිනිස්සු මැරුණා. ඒ කිසිම සිද්ධියක අපිට කැවුම් කන්න තැනක් නැහැ. මොකද මේ සිද්ධිය උපදුනා නම් ඒකේ අනිත් පැත්ත එනකොට අපිට කැවුම් කන්න වෙන්නේ දොඹතලෙන් බැලලා. තල් තලෙන් බදලා නෙවෙයි පොල් තලෙන් බදලා නෙවෙයි ඒ නිසා අපි කොච්චර ඉක්මන් වෙනවද කියලා බලන්න මොකක් හරි පාටියක් දාන්න කාරණාවක් හොයාගෙන ඒකේ අර යටපැත්ත බලන්නේ නැතුව ඒකේ කෙලවර බලන්නේ නැතුව මුනත බලලා ඉක්මනට මේක පාටිය දාගන්නවා මොකද පාටි කන්න වෙලාව නැති වෙන නිසා. නමුත් එහා පැත්ත බලන පමා වුණොත් මට මතකයි අපි ඉන්දියාවේ ගිය වෙලාවේදී මේ අපිට නතර වෙන්න තිබුණ හෝටලේ මේ රික්‍රියේෂන් හෝල් එකක් අර මහගුල් ගල් වලට මොනවද ඒවට කියන්නේ? මේ මිනිස්සුන්ට උත්සව ශාලාවක්. ඉතින් අපි යනකොට උත්සවයක් ඉවර වෙච්ච ගමන් ඒ නිසා අපිට බස් එකේ ඉඳී ගියා පැයක් විතර ඉවර වෙලා නැහැ. ඊට පස්සේ වැඩ කරන කට්ටියත් ඉවරලා අර උත්සව කරපු කට්ටිය ගියා. ගියාට පස්සේ වැඩ කරන අය ගිහිල්ලා අර සරපුවා සීරම එක විනාඩි 5කින් කැඩුවා. කඩලා විනාශ කළා ඔක්කොම කළා කුණු කූඩේකට දාලා අස් කරලා අර ඉතුරු වෙලා තියෙන සරසිලි භාණ්ඩ ගැන හරියට කනගාටු ප්‍රකාශ කරා අනේ සමා වෙන්න තව මේ මේක සුද්ධ කරන්න තියෙනවා කියලා. ඉතින් මට හිතෙනවා දැන් පැය දෙකකට ඉස්සෙල්ලා මම සරසනකොට මොන තරම් ආශාවෙන්ද මම සෙට් කරන්න ඇත්තේ. ප්‍රොපෝෂන් එක බලලා, කලර් එක බලලා, උස් කරලා පාත්‍රය. දැන් කඩන වෙලාවේ අර පැය ගානක හදපෙක විනාඩි 5න් කඩලා ඉතුරු ඉච්චෙක් ගැනත් කනගාට වෙනවා. අනේ මේ කුණු අස් කරගන්න විදියක් නැහැ. ඉස්සෙල්ලා තිබුණේ මල්. දැන් කුණු. මේ එක සිද්ධියක එක දිගට බලන්න හිටියොත් මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා අපිට මේ දෙක එක දිගට බැලුවොත් පිස්සු නොහැඳුනොත් පුදුමයි. සංස්කාර ධර්මයක උපාදෝ පඤ්ඤායති චිත වයෝ පඤ්ඤායති චිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන එක සංස්කාර ධර්මයක මේ තුනම එකසර දැක්කොත් අපේ මනස පුපුරයි. අපි හිතන්නේ මේ දෙක දකින්න බෑ කියලා. මොකද අපිට උගන්ලා තියෙන්නේ මේ අන්ත දෙකක් කියලා. අන්ත දෙකක් නෙමෙයි තියෙන්නේ මේ එකේම පැතිකඩ දෙක. මේ සම්මා සංකප්පයකට යනකොට තේරෙන පටන් ගන්නවා කිසිම සුබයක අසුබ නැති තැනක් නැහැ. කිසිම අසුබයක සුබයක් නැති තැනක් නැහැ. ඒක ලස්සනට ඔය වේදනාව ගැන කතා කරනකොට ධම්මදින තිරින්නාංශ කියන්නේ ශප වේදනාවක් Taman කරා එනකොට අනිවාර්යයෙන්ම ඉස්සර වෙන්නේ රාග අනුසේ අනේ කොච්චර ලොකු දෙයක්ද මන ආප සුභවත්ස සැප වේදනාවක් එනවා. ඉතින් ඒකට බොහොම hina වෙලා කට කණේ තියාගෙන එන්න බලා. ඒක යනකොට අනිවාර්යයෙන්ම දුකක් දිලා යන්නේ. නමුත් මේ දුක දකින්න බෑ මොකද අපේ හිත ආවේග වෙලා තියෙන්නේ ආවේශ වෙලා තියෙන්නේ මත් වෙලා තියෙන්නේ කාම තණ්හාවෙන් නැත්නම් රාග අනුසයෙන්. ඒ නිසා මේ යන රාගය අපිට දුකක් දීලා යන බව අර අනුසයට පේන්නේ රාගනුසයට පේන්නේ මොකද රාගනුසය අපි අපි පවත්තගෙන යනවා දිගටම එන හැම සැපක්ම දුකක් තියලා ඒක නිසා ඒ අනුසය දැකගත්තොත් රාගය එනකොට මට මනාපයක් පහළුණා නේද ප්‍රීතිය එනකොට මට මනාපයක් පහළුණා නේද කියලා ඒකට අට්ඨියති හරායති jigucchati දුකක් ඒක ලැජ්ජිත කාරණාවක් මේක පිළිකුල් කටයුත්තක් ප්‍රීතිය කියලා කියන්නේ චෛතසිකයක් එහෙමනම් ප්‍රීතිය ඇවිල්ලා මේක වනසලා දුකක් ඉතුරු කරලා යන හැටි හොඳට බලතැයි. ඒ වගේම දුක් වේදනාවක් එනකොට පටිඝානුසේ වැඩ කරනවා. පටිඝානුසේ වැඩ කරන නිසා දුක් වේදනාව යන්නේ සැපක් තියලා ඒ සැප කවදාකවත් පේන්නේ නැහැ. මොකද අපේ හිත පටිඝයෙන් ආතුර වෙලා තියෙනවා. නමුත් සැපත් දුක කෙලවර කරනවා නම් දුකත් සැප කෙලවර කරනවා නම් මේ දෙකෙන්ම කරන්නේ පිළීමක් පමණයි. මේ තරම් චපල දෙයක කවදාකවත් මේ මධ්‍යම ප්‍රතිපදාවක් හෝ ප්‍රතිපදාවක් හිටින්න බෑ. ඊට පස්සේ තම දින තිරණාච මතක් කරන මේ දෙක අතරමැද බොහෝ කොට පවතින අදුක්කම සුඛ වේදනා. අර මනාපමනාප දෙකම නැත්නම්. නමුත් අදුක්කම සුඛ වේදනා අපේ ඉඳුරන්න ගෝචර වෙන්නේ නැහැ. අපේ මතකෙට යන්නේම නැහැ. අපේ මතකෙට යන්නේ ප්‍රිය අප්‍රිය සැප දුක ප්‍රීති මේ වේදනා සුඛ වේදනා දුක්ඛ වේදනා පමණයි. මැද හරිය මායාකාරී. හරියට ආස්වාද ප්‍රසවාස දෙක මැද හරියට ප්‍රසවාස ඉවරලා ආස්වාදේ පටන් ගන්න දෙක මැද වගේ. හරියට වම් කකුලේ බර ඉල්ලකට දකුණු කකුලට මාරු වෙන තැන අපිට අහුවෙන්නේ නැහැ. ඒ මොකද ඒකේ හිත කුප්පන්නේ නැහැ. ඒකේ හිත කිචිකවන්නේ නැහැ. ඒකේ හිත පොද්දල් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒව මතකෙට යන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් උත්තරේ තියෙන ප්‍රශ්න නෙවෙයි උත්තරේ තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා අහුවෙන්නේ නැති තැන. ඒ විතරක් නෙවෙයි හොඳට පොත් බැීමක් කරව සංඛ්‍යා ලේඛනයක් ගත්තොත් අපේ හිත ගොඩක් වෙලාවට තියෙනවා සැපත් දුකත් නැති තැනක. සැපයි දුකයි තියෙන මුළු ජීවිත කාලෙන් ඊටාම සුළු පිරිසයි. සුළු කොටසයි. සතු ප්‍රතිශතය. ආන් ඒකට අපි කොච්චර බයද කියනවනම් අපි කොච්චර ඒක නීරස කරනවද කියනවනම් අපි ඒක එච්චර පාවා දෙනවද කියනවනම් අපි වෙලාව මොනවා හරි දෙකකින් එක පුරවනවා. විනෝදාංශ වලින් පොත්පත් කියවීමෙන් ටෙලිවිෂන් බැලිල්ලෙන් පත්‍ර කියවිල්ලෙන් අර සැප දුක් නැති හරිය පාළුයි කියලා නීරසයි කියලා කම්මැලි කියලා පුරවන. ඉතින් ඒක නිසා සැප වේදනා මේමයි දුක් වේදනා මේමයි අදුක්කම සුඛ වේදනා මේමයි කියලා හරියට දැනගන්න තරම් සම්මා සංකප්පේ පහළ වුණා නම් මේ මුළු මානව ප්‍රජාවම සැප පිටිපස්සේ මේ යන ගමන කොච්චර තකතිරුද කියලා. කොච්චර අස්වාභාවිකද කියලා. කොච්චර අතාර්කිකද කියලා තේරෙනවා. නමුත් පුළුවන් වෙයිද මොනම ලෝකනායකයෙකුට හරි කියලා දෙන්න මුළු ප්‍රජාවම අද ඉන්නේ එකස්පොට්ටේ වගේ කියලා. අන්තභාග වෙලයි කියලා. සැප හොයන ගමනක් කියලා. මං හිතන්නේ එහෙම මිනිකට ලෝකනායකත්වයක් හම්බෙන්නේ. කවුරු හරි කියනවා නම් ඔක්කොටම මං සැප විතරක්ම දෙන්නම් දුකම ලෝකෙ නැති කරන්නම් කියලා එක පැයෙන් ලෝකනායකකම ගත හැකියි. ඒ තරම් අපි අපි විසින් මත් කරගෙන ජීවිත නමුත් මේ සත්‍ය වසන්න බෑ. ඒක නිසා මේ අඩු ගානේ මේ අපි සතිපට්ඨානෙ වඩනවා කියලා ගන්න මේ සතියක් විනස් වෙන සුළුයි දුක් තනවන සුළුයි අසුබේ පිටසු පිටිනවා ආත්මයක් නෑ ඒක පාවිච්චි කරන උපකරණයක් වශයෙන් පමණයි එන වෙලාවේදී මෙහිමයි යන වෙලාවේදී මෙහිමයි කියලා එනවා කියලා සතිය ඇති උනායි කියලා මනාපයක් පහළ වුණ එකට ලැජ්ජ වෙන්නේ කියලා ඒක දුකක් කියලා හිතන්නේ තුච්ච කරලා සලකන්නේ කියලා. සතිය නැති වුණාට පස්සේ අමනාපයක් පහළ වුණා නම් ආර්යයන් වහන්සේ නමක් කරන්නේ මොකද්ද? අට්ඨියති හරායති ජිකුත්ති. ඒක දුකක් වශයෙන් සලකනවා අතහැරලා දානවා ලැජ්ජාවටපත් වෙනවා. මට තාමත් මේ සතිය එනකොට යනකොට වෙනස් වෙන සැලෙන මනසක් නේද තියෙන්නේ. කවදා හෝ ආවත් නාවත් සමහිතින් බලන්න පුළුවන් නම් එතකොට අපි කියනවා රාष्ट्रලෝක ධර්මයේ කම්පා නොවෙන ඊටත් වඩා ශ්‍රේෂ්ඨ තැනකට හිතපත් වෙනවා. එතකොට නම් සම්මා සංකප්පයක තර්කණයක් අවශ්‍ය වෙනවා. තමන්ට ඒ තමන් යන පාර හරි කියලා කාගෙන්වත් සාක්ෂි අරගෙන නෙවෙයි තමන්ටම තේරුම් ගන්න වෙනවා කවුරු මොනවා කිව්වත් සැපටත් වැඩිය දුකටත් වැඩිය අදුක්කම සුඛේ හොඳයි. මනාපයටත් වැඩිය අමනාපයටත් වැඩිය මනාප මනාප දෙක නැති එක හොඳයි. ඉස්සර මේක හරි පාළුයි. ඉතර ඒක හරිය නිදිමත කරන සුළුයි, කම්මැලි කරන සුළුයි, ඒකාකාරී, නිබ්බිදාව කියලා කිව්වට එතන තමයි වැඩේ තියෙන්නේ කියලා. ආහන් ඉතින් එනකොට ඒ යෝගාවචරයට සාධාරණ තර්කයක් නගන්න පුළුවන්. උත්තර දී ගන්න බැරි. යම් කිසි කෙනෙක් මේ විදිහේ සැපත් දුකත් නැති මනාපයත් අමනාපයක් නැති මේ ගමනකට යන්න ධෛර්යය ගන්නෙ කොහෙන්ද කියලා. ශ්‍රද්ධාව ගන්නෙ කොහෙන්ද කියලා. අපිට සැප හොයාගෙන යන ගමනට සද්ධා ඕන තරම් ටෝං ගණන් ගතයි. ධෛර්ය ඕන තරම් ගන්න පුළුවන්. නමුත් අපි මේ සැපත් නැති දුකත් නැති දෙයකට යන්න කොහෙන්ද ඡන්ද කුසල ඡන්දය පහල කරගන්නේ? කොහෙන්ද මේකට ගැම්ම ගන්නෙ? මොනම යකාටවත් උත්තර දෙන්න බෑ. ඒ නිසා මුලදී අපට පින් උගන්වලා කුසල් උගන්වලා අපි ගැම්ම කවනවා. හරි ගැසලා දෙනවා සද්ධා මේ මේ සතිය ඉතාමත් වැදගත් ධර්මයක් බොහෝම හොඳයි බබා ෂෝක් ඔක වඩන්නකෝ කියලා බබාට උගන්වනවා සතිය. උගන්ලා කියනවා ඒක සඳහා අසතිය දුරුකරනද නිවරණ අයින්කරනද කියලා වඩාගෙන වඩාගෙන යනකොට සතිය ආවත් එකයි නාවත් එකයි කියලා පුළුවන් ද කියලා බලන්න කියනවා සතියට නොසලෙන හිත ඇති කරගන්න. එතකොට හිත පිටිපස්සට ගිහිල්ලාට ඉතින් මොකද එහෙනම් භාවනා කරලා. භාවනා කරනකෝ ගැම්මක්. භාවනා කරනකෝ ජවයක්. භාවනා කරනකෝ කුසල ඡන්දයක් කියලා විශාල ප්‍රශ්නයක් මතුවේ. නමුත් ඒ වෙනකොට යෝගාවචරය ඇති කරන තියෙන ජවයේ නිසා, ගැම්ම නිසා ඒ යෝගාවචරය ඒ පුරුද්දට අරගෙන යනවා හරියට කැටිපොලයක් ඇදලා ගල ඇතහැරියට පස්සේ කැටිපොලේ නැතුව ගල යනවනේ අවකාශයේ දිගේ. ඉඳගෙන යන ගමනක් තියෙනවනේ. ආන් මේ වගේ යන ගමනේදී විතරයි භාවනා සිද්ධ වෙන්නේ. ඔය කරන හරියේදී කරන්නේ මොකද්ද විකාරයක්. ඒක නිසා කවදා හරි අපිට නිකන් සාමාන්‍ය භාවනා අත්දැකීමෙන් කියනකොට ආනාපාන දිගේ ගිහිල්ලා ආනාපාන සතිය පවත්තලා ආස්වාද ප්‍රසවාසයේ තියෙන හොඳ වෙනස්කම් වෙනස්කම් බලලා ඒ සම්පූර්ණයෙන් ගෙවන් වුණාට පස්සේ දැන් බලන්න නිමිත්තක් නැහැ. බලන්න අරමුණක් නැහැ. බලන්න ආකාරයක් නැහැ. බලන්න ලක්ෂණයක් නැහැ. ආන්නේ ඒ වෙලාවේදී නැත්නම් එතනදී විතරයි භාවනාව සිද්ධ වෙන්නේ. මට පුළුවන් ද මෙන්න මේ එකලස් කරගත්ත පිරිසිදු කරගත්ත විවිතුරු කරගත්ත මේ චිත්තක්ෂණය එහෙම දිගට යන තාලට අනුග්‍රහ කරන්න කියලා යෝගාවචරේකට කල්පනා වෙනවනම් ඒකට සම්මා සංකප්පය කියලා කියනවා. ඒ වෙලාවේදී මට දැන් සැකයක් පහළ වෙනවනම් හයියෙන් උස්ම ගන්න හිතෙනවනම් ඇස් දෙක අරලා බලන්න හිතෙනවනම් නිින්දට යන්න හදනවනම් මේවා තේරම වෙන්නේ මිච්ඡා සංකල්පයක් කරා. එක්කෝ සැකේ හරහා. එහෙම නැත්නම් ආත්මෙට තියෙන ආශාව නිසා. එහෙම නැත්නම් කයට හෝ ශරීරෙට තියෙන ජීවිතෙට තියෙන ආශාව නිසා. ඒ හැම දෙයක්ම පෝෂණය ලබන්නේ මිච්ඡා සංකල්පය. ඉතින් අර අරමුණක නිමිත්ත නැති වෙනකොට, ආකාරය නැති වෙනකොට, ලිංගෙ නැති වෙනකොට ඒතියෙදි ඉදිරියට යන්න අවශ්‍ය කරන්නා වූ සංකල්පය අපි සම්මා සංකප්පය කියලා කියනවනම් ਸਰවචනසේ සඳහන් කරලා තිනවා එවැනි සම්මා සංකප්පයක් ඉදිරියට ගෙනියන්න ශක්තිමත් කරවන්න ධර්මතා ගොඩක එකලස අවශ්‍යයි. ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මා සංකප්පං අනුතවරිය දාමන්ති අනුපරිවත්තන්ති කියලා. අනිකුත් දේවල් ඒකත් එක්ක සෑහිලා පිහිලා තල්ලු කරගෙන යන්න ඕනේ. සම්මා සංකප්පේ ඉස්සරහට තල්ලු කරගෙන යන්න ඕනේ. යනකොට තමයි සම්මා සංකල්පය ඔක්කොටම නායකත්වය දීලා ඉදිරියට යන්නේ. ඒ නිසා ධර්මතා තුනක් මේ චත්තාරිසික සූත්‍රයේදී සරුවචන්සේ පෙන්නනවා අර වගේ අරමුණක් නැති නිමිත්තක් නැතුව ඒටීදිත් මේකේ කෙලෙස් නැහැ මම මේක හිත නැගිටි නිදා ගන්න දෙන්නේ නැහැ මම සැක කරන්නෙත් නැහැ මගේ සීල කඩා ගන්නෙත් නැහැ මම මේ සම්මා සංකප්පේ දිගට පවත්නවා කිසිම ලාභයක් ප්‍රයෝජනයක් ආර්ථයක් සලකන්නේ නැතුව කියලා යන්න නම් ඒකට සම්මා දිට්ඨිය අනිවාර්යයෙන්ම අනුපරිවත්තන්ති අනුපරිධාවන්ති කියලා කියනවා හොඳ දෘෂ්ටියක් ඇති කෙනාට පමණයි මේ මේ සම්මා දිට්ඨියට අනුව ගමන් කරන්න පුළුවන් සම්මා දිට්ඨියට ධෛර්යය දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සම්මා වායාමෝ සම්මා සති. ඒ බුද්ධලයට අර මුලින් මුලින් ගත්ත විශාල ජවයක් කෙලෙස් කමයින් කර වස්තු කමයින් කරන වගේ ජවයක් ඕනේ නැහැ. කෙලෙස් කමයින් කරන තරම් ඕනෙත් නැහැ. නමුත් මේ ගොඩනගාගත්ත සම්මා සංකප්පේ වැටෙන්න දෙන්නේ නැතුව ගෙනියන්නේ. ඒකට කියනවා පග්ගහිත විරිය කියලා. ඒ පග්ගහිත විරිය මේ සංකප්පය හඳුනාගෙන තල්ලුවක් දෙන්න. ඒකම සතියක් එතකොට හොඳ සති බලයක් බවටපත් වෙලා අත්නාරින ගතියක් සතිය තිබුණත් මම මනාප වෙන්නෙත් නැහැ. සතිය නැහැයි කියලා අමනාප වෙන්නෙත් නැහැ. නැති වුණාට සතිය නැවත ඇති කරගන්න පුළුවන් මට. ඒ නිසා උඹට පුළුවන් නම් කඩපන් මම හදනවා. කියලා මේ විදිහට සම්මා සංකප්ප සම්මා දිට්ඨිය සම්මා වායාමී සම්මා සතිය පිරිවරණ ලද්දා වූ අනුපරිවර්තනය වුණා වූ අනිපරිධාවණය කරන්නා වූ සම්මා සංකප්පය නිකන් හරියට හොඳට ඇලයින්මන්ට් හදලා රෝදයක් තනිතලාප ලෝකත අල්ලු කරපුවාම වැටෙන්නේ නැතුව බකල් ගහන්න නැතුව කෙලින්ම යනවා වගේ. අර සම්මා සංකප්පය. මේ ਸਰවචනාංශෝ රතකාර සූත්‍රයේ සඳහන් කරනවා. දැන් ඉස්සර ආත්මේ ජාතකයේ ਸਰවචනාංශයේ මේ රජ කෙනෙකුට වඩුවෙක්ව ඉපදිලා තිනවා රතේ හදන. රජුරෝ කිව්වලු තව මාස 6කින් යුද්ධයක් එනවා. ඒ නිසා මට හොඳ සමමිතිකව හදපු රතයක් ඕනයි කියලා. රතේ කියලා කියන්නේ කරත්තයක්. ඉතින් ඊට පස්සේ ගෝලු මට නම් දැව බාන්න ගන්නෙන් දැව ගන්න ඕනේ. ඊට පස්සේ ගෝලු ඕනෙම જાතියක් පදන් වෙච්ච දැව ගනින් කියලා. අරගෙන ගිහිල්ලා දැන් මෙහා බෝ මෙහිමීට වැඩ කරන කෙනෙක්. මේ රෝදයක් හදනවලු රජ්ජුරුව බලහන්තුළු මාස 3ක් හිටියලු නෑ. හතරක් හිටියලු නෑ. පහක් හිටියලු නෑ. පහ හමාරක් ගියාලු. ඒක කැඳේවල කැඳවකට මම අපිට කිව්වනේ සිංහලෙන් තව දැන් තව සුමාන දෙකයි තියෙන්නේ. රතේ හදලා නෑ. ඊට පස්සේ කොල්ලෝ එක රෝදයක් හදලා තියෙනවා. මේ මාස පහමාරට එක රෝදයක් හදලා තියෙනවා කියලා. අජුර කිව්වලු මේක රාජානක්. තව සුමාන දෙකයි තියෙන්නේ වැඩි ඉවර කරපන්. ඊට පස්සේ සුමාන දෙක ගියාට පස්සේ රෝද දෙකම ගෙනත් දුන්නා. ඒ රජුරෝ කිව්වලු දැන් බලපන් උඹ කොච්චර කම්මැලියද කියලා. උඹ මාස පහමාරක් ගත්තා එකකට. අනිත් එක ගත්තේ මාස දෙක සුමාන දෙකයි. දැන් බලපන් රෝද දෙකම සමානයි කියලා. දේවනාංශ මට රතකාරයෙක් වශයෙන් මේ රෝද දෙක සමාන නැහැ. අවදුබාන්තගේ රාජකීය දැනුමට සමාන වෙන්න ඇති මම මේක ඔප්පු කරලා පෙන්නන්නද කියලා. රජුරෝ කිව්වලු උඹ මේ කරන්නේ තනි කරබරුවක්. මම බලපෑම් කරපු නිසා සුමාන දෙකට හැදුවා ඒක හොඳයි. ওই මාතපහමනේ ගතපෙක කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ රාජසභාව රැස් කරන්න කිව්වා. රාජසභාව රැස් කරුවාට පස්සේ ඔක්කොටම කිව්වලු මේ වංශ කරන ප්‍රෝඩා බලන්නේ කියලා හොඳට තැන්තරා පොළවේ අර මාස පහමාරක් හදපු රෝදේ තල්ලු කරලා ඇරියලු. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හිටගෙන හිටියලු රෝදේ. වැටුන් නැතිලු. සති දෙක හදපු රෝදේ ගිහිල්ලා එහාට මහැරිලා ඩොග් ගාලා වැටුණා. ඊට පස්සේ කිව්වලු ඔය සත්‍යයක් හැදුවට ඔකේ ඇලයින්මන්ට් ගන්නවා කියලා එකක් තියෙනවනේ. ඒක හදනවා තරම් ලේසි නෑ. ගොඩාක් කල් සුද්ධ කරලා පස්සේ තමයි තල්ලු කරුවට පස්සේ යා ගිහිල්ලා වැටෙන්නේ නැතුව ඉන්නවා. සම්මා සංකප්පේට අන්හිම ගුණයක් තියෙනවා. ඒ ඒ Java ඕනේ මුලදී ගිහිලා තනි පොලොක දැම්මුත් සම්මා සංකප්පය Java මතිට නතර වෙයි වැටෙන්නේ. මිච්ඡා සංකප්පය බකල් ගගා යන්නේ යනකොට වේගය අඩු වෙනකොට යාට සම්බර කරගන්න බැරි වෙන වැටෙනවා. ඒක නිසා මෙතනදී කවුරක්වත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ, බය වෙන්න ඕනේ නැහැ. මට මේ කියන භාවනා කරගෙන යන තියෙන උනන්දුව නැති වෙයි. එහෙම නැත්නම් මේ ගැම්ම Java අඩුවේ කියලා භාවනාවෙන්ම අමතර Javaක් අරන් දෙනවා. මේකට කියනවා උපනයන ශක්තිය කියලා. ධර්මයේ තියෙන නෛර්යානික தত্ত্বය කියලා කියන්නේ උපනයන தত্ত্বය කියලා කියන්නේ ධර්මය වඩා සියුම් දේවල් වලට යොමු කරනවා. උපනයනය කරනවා කියන්නේ ඔය නෙය්‍යාර්ථය කියලා කියන දෙයක තමයි නෙත්‍යක් තියෙනවා ඊගා සියුම් ධර්මයට දානවා ඊගා සියුම් ධර්මයට දානවා ඊගා සියුම් ධර්මයට දානවා දාහන දාහන දාහන යදවිතු ශක්ති ප්‍රමාණය අඩු වෙනවා මේ යුතු ඥාන අඩු වෙනවා භාවනා භාවනා විසින් අලයින් වෙන්න පටන් ගන්නවා. එතකොට මම යවෝනේ කරන්නේ නැහැ. එතකොට සක්කාය දිට්ඨිය අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට මාන්නයක් අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට භාවනා කරලත් මම රහත් වෙන්න ඕන සෝවාන් වෙන්න ඕන කියලා ආශාවක් ඕන කරන්නේත් නැහැ. භාවනා විසින් භාවනාව අරගෙන යනවා. ඒක හරියට අර මාස පහමාරක් හදපු රෝදේ වගේ ගිහිල්ලා එයා කෙලින් හිට ගන්න. අර සුමාන දෙකට හදපු රෝදේ බැලුව බැලමට සමානයි. නමුත් බකලයට දුවයි. ඒකට හැමදාම මේ සම්බර කරගෙන ඉන්න කවුරු හරි ඕන. ඒක නිසා සම්මා සංකප්පයේදී පැහැදිලිවම ඒ ඉදිරියට යනකොට ධර්මතාවයක් ඉදිරියට යනවා මිසක් මමය නැති වෙනවා. මාන්නයක් ඉතුරු වෙන්නේ නැහැ. මට මේ අහවල් ප්‍රතිඵලය ඕනේ මට සෝවාන් වෙන්න ඕනේ මට සකදාගාම වෙන්න ඕනේ මට පළවෙනි ධ්‍යානෙ ඕනේ දෙවෙනි ධ්‍යානෙ කියන ඒ බබාට චොක්ලට් දෙන්නා වගේ පපඩම් කවන්නා වගේ දේවල් ඕන කරලා තියෙන මිච්ඡා සංකප්පේට සම්මා සංකප්පේට මොකක්වත් ඕනේ කරන්නේ ඉස්සරහට යන්න යන්න ඒක ඊක විසින්ම ඇති කරගෙන. ඒ නිසා සර්වචන්ස සඳහන් කරලා තියෙනවා සම්මා සංකප්ප පච්චා උප්පජ්ජති අනේකා කුසල ධම්මා පාරිපූර්ණං ගච්ඡanti. සම්මා සංකප්පයට හරි ගැසගත්තට පස්සේ තාම ඇදකුද තියෙනවා. ඒත් වැඩේ කරගෙන කරගෙන යනකොට අර පෙරලෙන ගලක් හොඳට පාෂි නැතුව හොඳට සමබර වෙන්නා වගේ සම තුලිත වෙන්නා වගේ උපවැටෙන්නා වගේ මේ ධර්ම ගමනේ යනකොට ඉස්සරහට යනකොට මේ ධර්මයේ විසින්ම අපේ වැඩේ බාර ගන්නවා. මුලදී අපි මෙහෙවන්න ඕන. අපි සෑහෙන පීඩා විඳින්න වෙනවා, කැප කරන්න වෙනවා. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? අපි තටමලා, ප්‍රයත්න කළා, ප්‍රයෝග කරලා උපෙන දේවල් වගේ දස දහසක් වටිනා කුසල්, වටිනා අධි කුසල්. එහෙම නැත්නම් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥාව වලට අවස්ථාව සැලසෙනකොට තේනවා මේ ඔක්කොම ඉදප්පච්චේතාවය යනුව සිදුන හේතුඵල ධර්ම සිදුන තමන්ට තියෙන්නේ මිච්ඡා සංකල්ප දාලා මේක අනා ගන්න එපා. මිච්ඡා සංකල්ප දාලා මේක අවුල් කරන්න දෙන්න එපා. අපි හිතලා කරන හැම දෙයක්ම මිච්ඡා සංකප්පයක් කියලා හිතාගන්න. යමක් හිතලා කරනවා නම් ඒ සේරම තමන්ට අහේනිය පිණිස සිද්ධ වෙනවා. ඉබේ සිද්ධ වෙන දේ කවදාකවත් අහිමි කරන්නේ නමුත් පටන් ගන්නකොට නම් අපිට සීලයක් රකින්න, සමාධියක් රකින්න, ප්‍රත්‍යා කරන්න හිතන්න වෙනවා. ගීගේ අතාරින්න හිතන්න වෙනවා. නමුත් කවදා හෝ ඒවා පදන් වෙලා එනකොට මේ අසංස්කාරිකව සිදුවෙන දේ තමයි වඩා හොඳ සසංකාරික වෙනවට වැඩිය. <clears throat> මේක අභිධර්මයේ උනත් <clears throat> සඳහන් කරනවා දානයක් දෙනකොට අසංස්කාරිකව දෙනවා ඉබේ පුරුද්දට. අනිතික සසංකාරිකව දෙනවා කවුරු හරි මෙහෙවලා. නැත්නම් Taman හිතලා. ඉතින් මේ දෙකේ කොයි එකද වඩා පිං සිද්ධ වෙන්නේ කියලා. කාගේ හරි මෙහෙවීමක් ඇතුව දෙන එකද එහෙම නැත්නම් දීලා පුරුද්දට දෙන මෙහෙවීමකින් තොරව වෙන එකද කියලා ගත්තොත් අසංස්කාරිකව සිද්ධ වෙන එක තමයි පාරමිතා ශීර්ෂයට වැටෙන්නේ. හිතා බලා දෙන දාන තාම අංග සම්පූර්ණ පාරමිතා ශීර්ෂයට යන්නේ. නිසා භාවනාව තමන්ගේ ජීවිතේට ජීර්ණ වෙන්න ඕන. භාවනා ජීවිතයේ ස්වභාවයේ බවටපත් වෙන්න ඕනේ. අන්න ඊදාර තමයි භාවනා නැගිටලා යන්නේ. එතකොට තේනවා මේ සම්මා සංකප්පයේ විශ්ින් අතට ගන්නවා ලනුව, තෝන් ලනුව එයා හසුරවන්න පටන් ගන්නවා. ඒකේ වටිනාම දේ තමයි ඉස්සරහට යන්න යන්න තේරෙන්න පටන් අර ගන්නවා අන්න එහෙම සම්මා සංකප්පය අදාහගෙන මිච්ඡා සංකප්ප දාලා මේක අවුල් කරගන්න නැති සීමිත පිරිසක් මේ නෛර්යානික සද්ධර්මයේ ඔපවත් කරමින් තමන්ගේ වැඩත් කරගෙන සාසනයත් රැකගෙන තමන්ත් රැකගෙන පිරිස ඉන්නවා අපි මේ හිතුවට මේ කලබල වෙන තක්කමුක් වෙලා දඟල පිරිස අතරේ සම්මා සංකප්පේ වැඩ කරන යන පිරිස ඉන්නවා. ඒ පිරිස වලට කවදාකවත් අපිට සම්බන්ධ වෙන්න බෑ. අපි මිච්ඡා සංකල්පයකට ඡන්ද දෙනවා. ඒ නිසා අපිට මිච්ඡා සංකල්ප ඡන්ද දෙනකොට අට්ටි යති හරායති ජිගුච්චති. දුකටපත් වෙයි ලැජ්ජිත වෙයි පීඩිත වෙයි. අඳුර ගන්න. ඒක liverලා එහෙම නැති වෙලාවේ එන්නේ මේ සම්මා සංකප්පේ තමයි කියලා ඒ සම්මා සංකප්ප පෙරහැරට ඒ ප්‍රවාහයට ලක් වුණාට පස්සේ නිකන් ගඟට වැටුණු මිනිස්සු ගඟ දිගේ ගහගෙන යනවා වගේ එහෙම නැත්නම් යමක් කරලා කරලා කරලා ඇබ්බැහියටම ඒ කටයුත්ත සිද්ධ වෙන්න වගේ මේ භාවනාව භාවනා කියලා මම අදහස් කරන්නේ මේ ඉඳගෙන පරියන්කේ ගහගෙන ඉන්න එක නෙවෙයි සතිය පැවැත්වීම කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ ඕනම කෙනෙකුට තේරෙයි ඒක සඳහා ඒ සරුවච්චන් වහන්සේත් එක්ක සවැත්තුර ජේතවනාරාමේ වේදා හිටියත් එකයි අදත් එකයි. ඒකේ කිසිම වෙනසක් නැහැ. එහෙම හිතනවනම් ඒකට මේ බුදුහාමුදුරුත් එක්කම ඒ වෙහෙරෙම ඉඳගෙන ඒ බුදුහාමුදුරගේ පිණ්ඩපාත පාත්‍රේ මොන හරි කාලා තිබ්බනම් භාවනා කරන්න ලේසි වෙයි කියලා එව්ව තමයි මිච්ඡා සංකප්ප කියන්නේ. මොකද manussත්වයේ කියන්නේ කොයි ඔක්කොම දේවල් ඉක්මවලා තියෙන්නේ. ඒක ඔක්කොම පහසුකම් අඩු කරන එක තියෙනවා. ඒ වරදොල වටහා ගත්තොත් වැරදි අවතුම් පැතුම් තිබ්බොත් ඉතින් ඒ ඉදිරියට කරකිනවා. ඒ නිසා සාරං සාරතෝ ඤත්වා අසාරං අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සක්කප්ප ගෝචර. සාරේ සාරේ වශයෙන් දැනගෙන අසාරේ ආසාරේ වශයෙන් දන්න මිනිහ අනිවාර්යයෙන්ම සාරේටයි යදෙන්නේ. අසාරය අසාරේ වශයෙන් දැනීම අසාර වැඩක් නෙවෙයි. බොහොම සාරවත් වැඩක්. සාරේ සාරේ වශයෙන් දකිනා වගේම මේ ගමනට අත්‍යවශ්‍යයි අසාරේ අසාරේ වශයෙන් දකින්න එක. අසාරේ මග අරින්න එපා. අසාරේක නොදකින්න ඔබතන් කියන්නත් එපා. නොදකින්න ඔබතන් කිව්වොත් අංශභාගයට වැටෙනවා. අසාරේ දැකලා අසාරේ බව දැනගත්තොත් ඉබේම හිත සාරයට වැටෙනවා. ඒ මොකද එයා ඒ සංකල්පය දිනු කරලා තියෙනවා. ඒ නිසා හිතා ගන්න බැරි පිම්පෙරහැරක්. එහෙම නැත්නම් අනේකා කුසල ධර්ම පාරිපූර්ණින් ගච්ඡන. ඒතකොට තමන්න තියෙන්නේ ඒකට සාක්ෂි වෙන එක විතරයි. නිරීක්ෂණය කරන එක විතරයි මේ තමයි ධර්මයේ හැටි. මේකට තතතාවය කියලා කියනවා. මේක ගොඩාක් උත්සාහ කරන ඔය චීන බුද්ධ ආගමේ ටාઓයිසම්. තත කියන වචනේ මහදාගත්ත වචනක් තියෙන්නේ වෙන දෙයකට වෙන්න දෙන්න. මොනම දෙයකටත් ඇඟිලි ගහන්න බෑ. ඇඟිලි ගහන්නෙම කාම තණ්හාව නිසා නැත්නම් කාම විතක්ක නිසා, ව්‍යාපාද විතක්ක නිසා, විහිංසා විතක්ක නිසා. ඒ නිසා ඇඟිලි නොගහා බැංගින්න කයගෙන මුලින් ඉඳලා නේ මුලදි කරගෙන ඇවිල්ලා ආදියට කියනවා නම් ආනාපානේ සංසිඳනකම් අපි කටයුතු කළා සංසිඳුණාට පස්සේ ඇඟිලි ගන්න එපා. දැන් භාවනාව අරගෙන යන්න හදනේ තමන්ට තියෙන ඒක වැඩි වෙලා පවත්තලා සම්මා සංකප්පයට වැඩි කරන්න දීලා පැහිය වෙන්න හදන්න එපා. අයියා වෙන්න හදන්නත් එපා. මේ පෑදීජ්ජයට බොරදියේ දාගන්නත් එපා. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහය ආකූල කරන්න යන්නත් එපා. ඒ වෙලාවේදී එහෙම කෙරෙන ගතියක් ඔලොමල ගතියක් තියෙනවා. ඒකට අනුකම්පා කරන්න. අනුකම්පා කරලා එහෙම කෙරුවොත් ඒකට ලැජ්ජා ඒක දුකක් කියලා හිතා ගන්න. ඒක වෙනඳ පස්සට ඇවිල්ලා පිළිකුල් කරලා මෙතෙන්ද මම හිතත් ගෙනත් තියලා අර කෙලින් හොඳට සකස් කරගත්ත රෝදේ වගේ ඔක යන්න අරින්න මොකක්වත් වෙන්නේ නැහැ. බකල් රෝදේට තමයි කුණ්‍ය ගහන්න ඕන කරන්නේ. ඒ රෝදෙට යන්න නම් ඒක නැවත නැවත කරකොල කරකොල ඇලයින්මන්ට් එක හදනවා වගේ අද කියලා කිසි බාධාවක් ඇත්ත නැහැ නිසා මම මේ පිරිස දිහා බලලා මම කියන්නේ මේ පිරිසට අවශ්‍ය අසුබිම ආයෝජනය කරලා තියෙනවා පුළුවන් තරම් Tamange මිච්ඡා සංකල්ප වලට දොස් කියන්නත් එපා මිච්ඡා සංකල්ප මිච්ඡා සංකල්ප වශයෙන් දකින්න ඒ එකක්වත් නැතුව අපිට මේ ගමන යන්න වෙනම සම්මා සංකප්පේ සම්මා සංකප්ප වශයෙන් දකින්ද එතකොට හිත අනිවාර්යයෙන්ම චිත්ත නියාමයේ හැටියට තෝරන්නේම සම්මා සංකප්පේ විතරයි ඒකට බුදුහාමුදුරෝ සාතික දෙක පෙන්නොත් දෙකට සම අවස්ථාව දුන්නොත් නිදහස් චින්තනය දුන්නොත් හිත ස්වභාවයෙන්ම සම්මා සංකප්පයට යන්නේ මේක කාල් මාක්ස් තුමත් කිව්වා. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි පන්ති සතර නිසා කෙලසිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපකට. ඒ නිසා අපි ලබලා කියන වගේ තමයි නිවන. ඒක අනාගන්න එක තමයි මිච්ඡා සංකප්පයෙන් කරන්නේ. නිසා මිච්ඡා සංකප්පේ කරන වැරදි ටික මම එකක් කියන අනුන්ගේ මිච්ඡා සංකප්පේ බලන්න යන්න එක හරි භයානකයි. ඒක ඒකේ කෙලවරක් නැහැ. ඒ නිසා තමන්ගේ මිච්ඡා සංකප්පේ බලන්න අනුමුත් උදව් කරගන්න. උදව් කරන එක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ලැජ්ජ වෙන්නත් එපා. සම්මා සංකප්පේ පෙන්වන්න. එතකොට මේ හිත දෙක බලනකොට හිත ස්වභාවයෙන්ම සම්මා සංකප්පේ තියෙනවා. අනේ එදාට තේරෙයි ඒ ධර්ම ගුණය, ඒ නෛර්යානික ගුණය බුදුහාමුදුරන්ගේ එකක් නෙවෙයි. ඒක ඒක ලෝකේ පවතින න්‍යාය ධර්මයක්. අපි මේ න්‍යාය ධර්මයට සම්බන්ධ වෙච්ච ගමන් අපිට නිතරම ජයක්. චෝදනාවලින් තොර අයිතිවාසිකම් සටනෙන්තොර නිතරංග ජයක් ලැබෙනවා. ඒ නිසා ඒකට කවුරක්වත් තරහ වෙන දෙයක්වත් ඊර්ෂ්‍යා කරන දෙයක්වත් නැහැ. ඒ නිසා මේ අද දවසේ ධර්ම කොටසත් තමයි මෙතෙක් කුරගා බලා තියෙන මේ කාරණා තවදුරටත් තීක්ෂ තියුණු කරගෙන සූර කරගෙන කාර්යක්ෂම කරගෙන මේ ඍජු ගමනකට සම්මා සංකප්පයකට පොටපාදා ගනිත්වා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නැත කරනවා ශීල දිනාටම සනසිමු දා වේවා කියලා